අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ මතක් කරපු විදිහට අපි මූලික කමඨහන් උපදේශ පිළිබඳව හෝ සීලය සමාදන් වෙච්ච සීල්පද පිළිබඳව හෝ මේ විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒකත් ඒකෙන් භාවනා කරනකොට මතුවෙන ගැටලු නැත්නම් කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධවත් අපි කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මං ඉල්ලා ඉන්නවා ඊ වගේම ප්‍රශ්න සභාගත කරන්න කියලා මං හිතන්නේ අද නම් ටිකක් එළිය තියෙන නිසා පහසුයි කියලා කියනවා. යගේ ආසන සකස් කළා තියෙන එකටත් මං සන්තෝෂයි. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආදුනිකයෙක්නි. මම පර්යංක භාවනාව කිරීමේදී උදරයේ පිම්වීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් මාගේ සිත සංසුන් වේ. මොහොතකට පමණ සිත විසිරී යයි. මම ඒ ගැන පසුතැවිලි වෙමි. ඉදිරි පියවර සඳහා ඔබ වහන්සේගෙන් ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ආයිත් මේකේ නා කැමැතිද Tamanට යම් වෙලාවක හිත පිම්බීම හැකිලිමට ගියාට පස්සේ පිම්බීමට හැකිලිම ගිය බව දැනගන්නේ කොහොමද නැත්නම් පිම්බීම මේකයි හැකිලිම මේකයි කියලා වෙක්කොට හඳුනාගන්නේ කොහොමද කියලා පුංචි තොරතුරු ටිකක් දෙනවනම් ඒකට උත්තරෙන් මට අල්ලා ගන්න පුළුවන් ඊකාට උපදේශය මොකද්ද විය යුත්තේ කියලා. කැමැතිද ඒ ප්‍රශ්න ලියාපු එක්කන පොඩි කට උත්තරයක් දෙන්න. මගේ ප්‍රශ්නේ හිත පිට ගිය වෙලාවේ නෙමෙයි. හිත යම් වෙලාවක පිම්බීම හැකිලිමට ගියා නම් ඒ වෙලාවේදී පිම්බීම හැකිලිම වැටහිච්ච ආකාරය පිළිබඳව අද්දුටු දෙ මට පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ මම මේ වෙලාවේ මෙහි කරන අතරේ මට නිකම්ම නිස්සබ්දතාවයක් ඇති වෙනවා. ඇති වෙලා ඒක මට වෙන්නේ මොකද කියලා කියන්න මට තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. එතකොට පිම්බීම හැකිලිමට නොගිහින් හිත නිස්සද්දතාවයට ගිහිල්ලා පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම කරන විට තමයි ඒක නිකම්ම නිකම් මට ඒක තේරුම් ගන්න අමාරු වෙනවා. ඒක නිසා අපිට සරණක් ලැබෙන්නේ පිම්බීම හැකිලිමේ සරණක් නැත්නම් මූල කර්මස්ථානයේ මම කියනකොට පොඩ්ඩක් අහගෙන ඉන්න ඕනේ මූල කර්මස්ථානයේ සරණක් භාවනායේ සරණක් වෙන්නේ පිම්බීම හැකිලිමේ සාංශුද්ධෙන් දැකගත් දවසට තමයි නැත්නම් හිත පිට යනවා ඒක නිසා හිත පිට යෑම නැතර කරන්න ඕනේ නම් පිම්බීම හැකිලිම වැඩි වෙලා හිත පාත්තන්න ඕනේ නම් ඒකේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොඳට බලන්න ඕනේ ඒ ටික ඉදිරිපත් කෙරුවට පස්සේ තමයි ඒක දියුණු කරන්න ඕනේ උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් පිට යන්නේ කාටක් තියෙන. ඒක ගැන බය වෙන්න එපා. ඒ ගැන ඒක කාටවත් එහෙම නැහැ කියන කෙනෙක් මේ ස්වභාවේ නැහැ. අපිට තියෙන්නේ හිත පිට යද්දිත් පිම්බීම හැකිලීමට යනවා බොහොම හොඳයි. ගිය පිම්බීම හැකිලීමේ විස්තර ටික බලාගත්ත දවසේ අපි ඒකට වඩා සැලකුවා වෙනවා. උපස්ථානීය කරා වෙනවා. එතකොට යා නැවත නැවත ඉන්න තියෙන ඊට වැඩියි. ඒක නිසා විවේකයේ නෙවෙයි අනිකුත් පහසුකම් ලැබිච්චයි. මම දැන් ඉන්නේ ශබ්දයක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි පිම්බීමේ හැකිලිමේ කියලා දන්නේ කොහොමද? මම ඉන්නේ පිම්බීමේ හැකිලිමේ නෙවෙයි කියලා දන්නේ කොහොමද? හැකිලිමේ මම ඉන්නේ පිම්බීමේ නෙවෙයි කියලා දන්නේ කොහොමද කියන එක බලනකොට ඒ බලන්න ගන්න උනන්දුව නිසා හිත පිට යන ගතිය අඩු ඒ උනන්දු විතරක් නෙවෙයි ඒ දකින්න දේ පිම්බීමේම හැකිලිමේමයි කියලා ඒක වார்த்தාවට ඇතුල් කරන්න උනන්දු වෙන්නේ. ඒ වගේම සක්මනට වඩා Tamanට පහසු නැත්තම් පරියන්කේ ওই විදිහට ඉඳගෙන ඉන්න එකද පහසු කොට. ඒක මොකක්ද කියලා මට ඉතින් තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. සක්මන් කරනකොට ගොඩක් හිත මේ සක්මන් කරනකොට නෙමෙයි භාවනා වාඩි වෙලා භාවනා කරනකොට. සක්මන් කරනකොට කරන හැටි සහ වැටෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ. කොහොමද සක්මන් භාවනා කරන්නේ? සක්මන් භාවනා කරන්නේ අර පය ඔසවනවා, පය තියෙනවා එහෙම. එතකොට මොනවද වැටෙන්නේ? දැන් පිට හිත පිට ගිහිල්ලා නැහැ. මේ පයේ තියෙන බව දන්නේ කොහොමද? ඒ දෙකෙන් අර මම හිත හිතාම එක කරනවා. ඔව් ගියේ ගියේ කරපු වැඩේ හරි ගියා කියලා දන්නේ කොහොමද? ඒක ඉතින් මට තේරුම් ගන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒක තේරුම් ගන්න එක අර කරන වැඩේට කරන ගෞරවයක්. මේ පය තියෙනකොට තද ගතියද ගුරුල් ගතියද වැටෙන්නේ. ඒව නැත්තම් මේ පයේ පතුලද වැටෙන්නේ, දණියෙද වැටෙන්නේ, උකුලද වැටෙන්නේ කියලා හැපෙන තැන, හැපෙන හැටි තොරතුරු ටිකක් හොයන්න උත්සාහ කරන්න. ඒක ඉතින් එතෙන්ට යනකම් ඉන්න ඕනේ. හිතේ අරමුණට යනකම් ඉඳලා ගියාට පස්සේ බලන්න මම දැන් ඉඳගෙන ඉන්නකොට මේ යටපැත්තනේ බිම වදින්නේ, ඇවිදිනකොට පතුල් දෙකනේ බිම වදින්නේ. මේ දෙක වැටෙනවද? එතකොට ඉඳගෙන ඉන්නකොට චලනයක් නැහැ එකම දේනේ. සක්මන් කරනකොට පයෙන් පමෙන් දකුණට දකුණින් වලට මාරු වෙනවනේ. ඒක තේරෙනවද? ආනේ විස්තර බලුවොත් මේ පරියන්කේ සක්මනේ දෙකේම විස්තර වැඩි විභාග කරන්න කරන්න හිත පිට යන ගතිය අඩු වෙනවා. එනිසා අන්නේ ටික විස්තර බැලීම තමයි මට දෙන්න තියෙන උපදේශය. හොඳයි. අති පූජනීය ස්වාමින් වහන්ස මම ආනාපාන සති භාවනාවේ යෙදී විනාඩි 15ක් ඉත්තක් පමණ යන විට ශරීරයේ තනින් තන චලනය වෙන බවක් දැනේ. මම භාවනා අරමුණ වරහන් තුල හුස්ම ගැන නොබලා ඒ චලනය වෙන තැනට සිත යොමු කරමි. ඊට පස්සෙ ඒ චලනය වරින් වර ඇතිව නැති වී යයි. මෙසේ ටික වේලාවක් පවතී. මේ ගැන පහදා දෙනමින් ඔබ වහන්සේට নমස්කාර කර ඉල්ලා සිටිමි. තේරුවන් සරණයි. ඔය තන ආනාපානෙ නෙවෙයි නම් කොතනද මේ චලනයේ සිද්ධ වෙන්නේ කයේ කියලා මට කැමැති මම දැනගන්න. ආනාපානෙ බල බල ඉන්නකොට මේ චලනයක් වැඩි වෙනවා. මං එතෙන්ද හිතේ දුවා කියලා තියෙන කොතෙන්ද කියලා මම දැනගන්න ඕනේ. යන්නාන්ත මේ අත්වල දැනෙනවා මේ මේ පිටිපස්සේ මේ පැතිවල එතකොට ඒක තියෙන වෙලාවේ තාම හුස්ම දැනි දැනී තියේදී දෙක දැනෙන්නේ. එහෙම නැත්නම් ඒක දැනෙන වෙලාවේ හුස්මෙන් හිත සම්පූර්ණයෙන් ගිලිහිලා පිට යනවා. ගිලිහිලා තියෙන වෙලාවට. ඒක නිසා අනිත් දවසේ ගියාට පස්සේ බලන්න මෙව අපි කියලා ආපුවා නෙවෙයි. තියෙන දේවල් පේන්න පටන් ගන්නවා. ඒක තන්නිකර භාවනාවට බාධාවක් නොවේ නම් ඒ කම්පන චංචල තියේදී හුස්ම ගැනීම තියෙනවනේ හුස්ම ගැනීම අතර වෙලා නැහෙනේ. හුස්ම ගැන බලන්න පුළුවන් කියලා බලන්න. අර දැනෙන දේවල් ඇස්සේ හුස්මත් බලන්න පුළුවන්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පැටියා වදපු පැටියට කිරි දෙන දෙනක් දෙන ගහක බැඳලා පැටියා දිගේලි පැටියා ලිහලා එහෙම ඉන්නකොට ඒ දෙන නිතරම එක හැකින් තනකොළ කන ගමන් එක හැකින් තනකොළ දිහා බලන ගමන් අනිත් හැම පැටියා දිහා බලාගෙන තමයි ඉන්නේ මොකද ඒක කකුල් ගායට නටනවා. එහෙමේ දුවනවා. ඉතින් ඇහැ දෙනට ඇහැ ගැහෙන හරියේ ඉන්නවනම් තනකොළ කැම බලනවා ඇහැ ගැහෙන හැටි පැටියා ඉන්නවා. නැති වුණොත් පැටියා ගියොත් එයා හූල්ලනවා. හූල්ලපු ගමන් පැටියා දුවගෙන එනවා. ඒ නිසා තනකොළ කෑවේ නැත්තම් කිරි දෙන්න බෑ. ඒ නිසා තනකොළ කණ එකට එක හැක් දාන්න ඕනේ. ඇටි අධ්‍යා බැලුවේ නැත්නම් ඒක ගිහිල්ලා තල්ල කඩා ගන්නවා. ඒ නිසා එක හැක්කින් තනකොළ වල දිහා බලන කණ ගමන් අනික් හැෙන් පැටි අධ්‍යා බලනවා වගේ දැන් මේ වේදනාව තියේදී ආනාපානෙ තියනවද කියලා දැනගන්න පුළුවන්කම තියෙනවනම් භාවනාව විනිවිදින්න ලෑස්ති. එහෙම නැත්නම් ඒකට මම අතින් කැලක් මට දාන්න පුළුවන්. ඒක සමහර අයට පහසු වෙනවා සමහර අයට පැටලෙන්න පුළුවන්. මම මේ ඉඳගෙන ඉන්නේ කියලා දන්නවනම් එච්චරයි. මේ කකුලේ අතේ පායේ වේදනාව තියේදි මම හිතගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි, මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා ඉරියව්ව දකිනවනම් නැත්තම් ඒ ඉරියව්ව ඇතුලේ සිද්ධ වෙන ආනපානෙ දකිනවනම් ඒ වේදනාව වලින් බාධාවක් වෙලා නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට හොඳ සමාධියෙන් සක්මන් භාවනාවේදී පරහන් ඇතුලේ පැයකට ආසන්න කාලයක් පරයන්කයට පැමිණෙන්නෙමි. පර්යංකයේදී මා ආනාපාන සතියේ යෙදිමි. මට අතීත හෝ අනාගත සිතිවිලි පර්යංකයට පැමිණි පසු ඇති නොවේ. වර්තමානය තුල සිහියෙන් සිටීමට හැකිය. එසේ සිටින විට මට භාවනාවේ හොඳ ශක්තියෙන් හොඳ ශක්තියක් සමහර දිනවල ඇතිවේ. ඊයේද මට එසේ සිදුවිය. මෙවැනි දිනවලදී මට මගේ කය තිබෙන බව හොඳින් දැනුණත් සිත හෝ මනස නිදහස් වී නිද්‍රාවකට වැටුනාසේ පැය භාගයකට අධික කාලයක් මගේ කයින් මිදී ජීවත් වන බව දැනේ. නැවත මා පියවි තත්ත්වයට පැමිණ මට නිින්ද යාමක් සිදුවීදයි පරීක්ෂා කරමි. එසේද නොවි ඇත. මාහට මෙම සිදුවීම පහදා දෙනමෙන් ගෞරවයෙන් පාද නැමෙද ඉල්ලා සිටිමි. එමෙන්ම සමහර දිනවලට මට භාවනා ශක්තියක් ඇතත් මෙසේ ඉදිරියට යාමක් සිදු නොවේ. මා උත්සාහයේ තව තවත් එවැනි අවස්ථාවල යෙදෙමි. එවිට ඊතල වැනි විදුලි ආලෝක වේගයෙන් සිරුර තුලට ඇතුල් වේ. සමහර අවස්ථාවල කිසිදු දෙයක් සිදු නොවේ. මා මේ භාවනාවේ යෙදෙන ක්‍රමයේ අඩුපාඩුවක් දැයි පහදා දෙනමින්ද ඉල්ලමි. තෙරුවන් සරණයි. සක්මණෙන් පස්සේ වාඩි වෙන්නේ කොහොඳයි? එහෙම තමයි අපි කාලසටහන හදලා ඉදිරිපත් කරන්නේ, යෝජනා කරන්නේ. වාඩි වුණාට පස්සේ මූල කර්මස්ථානයේ ආනපානේ ඉන්නකොට කයට හිත ආවන එහෙම නැත්නම් කය සීමා කරගත්ත තැනකට සතිය ආවන නොබෝ වේලාවකින් මේ හිත නිකන් ගල් වෙනවා වගේ තැම්පත් වෙන ගතියකට එනවා. ඉතින් එතකොට ආනපන මොකද වෙලා තියෙන්නේ කියලා තමයි අපි ඇහ ගහගෙන ඉන්න ඕනේ. සමහර කෙනෙකුට ආනපන නොදැන්න මට්ටමටත් යනවා. සමහරට පේනවා ඉස්සලා කතා කරපෙන්නා කියන්නේ වේදනාව තියේදී ආනපනේ තියෙනවා බලන්න. එහෙම නැත්නම් ආනපානේ හෝ මගේ යෝජනාව තමයි එහෙම ගල් වෙලා ඉන්න වෙලාවේ භවනා ශක්තිය බව දන්නවා කියන ප්‍රතිපදාව ඉන්නේ කියලා දන්නවා. ඒකට මම ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා බලන්න. මම හිතගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි ඉඳගෙන ඉන්න බවට දල අදහසක් තියෙනවා නම් අරසාව තියෙනවා. එතකොට වෙන්නේ අපේ මේ ඇහැ කන දිව නාසය කය මන කියන ඉඳුරංගෙන් අරමුණු ගැනීම නතර වෙනවා. නතර වෙනවා කියලා කියන්නේ වා ඒ ආයතනවල ගනුදෙනු නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ මේ කල්ප ගානක් පිටින් අරමුණු ගන්නමින් ඉඳ ඇති ඇත් දෙක අරමුණු ගැනීම නතර වෙනවා. කනේ ශබ්ද, නාසයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් පහස. එතකොට ආස්වාද ප්‍රසවාස උනත් තිබුණට වැටහෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් ඉඳගෙන ඉන්න බව තේරෙනවා. එතකොට මේකේ සැකේ තියෙනවා. මට දැන් නිින්ද ගියාදෝ ඇත්තදෝ මේක ඉස්සරහට යනවද පස්සට යනවද මේක සාමතියද මේක විපස්සනාද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ සැකය තමයි මෙතන තියෙන එකම නීවරණය. ඒ සැකේ නැතිකරන්න හිතලා බෑ, පින් කරලා බෑ. ඒක උරගා බලන්න ඕනේ. ප්‍රත්‍යක්ෂණය කරන්න නිසා මම භාවනාව කැඩලා නැහැ කියලා ඇති වෙච්ච සැකේ නැති කරන්න ඉඳගෙන ඉන්න බවට ඉරියව්වට හිත දාන්න දාලා පුළුවන් තරම් ඒකේ නිසකව ගත කළොත් Tamanට මේ කාම ලෝකේ ඉන්න ගමන්ම අනින්ද්‍රිය ප්‍රතිබද්ධයි ඉඳුරන්ට හා බැඳිච්ච නැති ඒත් සැකේකුත් නැති වෙනම සමතුලිතතාවයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා සැක නැති. ඒ සැක නැති සමතුලිතතාවයයි සැක ඇතුව තියෙන එක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ මම මේ කතා කරන්නේ සැක නැතිව ඒකේ ඉන්නකොට ඇහැට රූප පේන්නේ කනට ශබ්ද ඇහෙන්නේ ගන්ධ රස පහස නැහැ. ඒව කියන රූප ශබ්ද ගන්ධ රස නැතිලා නෙවෙයි. ගන්නෑ. එතකොට නිසක බව තුළ ඇති වෙන ප්‍රීතියක් තියෙනවා නැත්නම් පිරිචිගතියක් තියෙන එකට කියනවා නිර්ආමිෂ සුඛය කියලා. දැන් ওই නිර්ාමයේ සුඛේ එන්න බැරි මොකද මේකට සැක කරනවා. ඉතින් සැක නැති කරන්න ක්‍රම තුනක් බුදුහාමුදුර අපිට දෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න කියනවා බුදුහාමුදුර ගැන. තමගේ සීලය මෙනෙහි කරගන්න කියනවා. සතිය තියාගන්න කියනවා. මම ඉඳගෙන ඉන්න බව දන්න බව. එතකොට තමයි දැක් ගන්න පුළුවන් මේ ඇහින් ඉඳුරංගෙන් තොරතුරු ගන්න තාක්කල් යමපල්ලෝ අනිනවා වගේ අපායට ගිහිල්ලා. මේ ඔක්කොම සූර කරනවා. ඇහැට රූප පේනොයි කියලා කියන්නේ ඇහෙන් කෙලෙස් කන්දරාවක් කරනවා. කාණ්ඩ සද්ද ඇහෙනවයි කියන්නේ නාසයට ගඳ දිවට රස කයට පහස. ඒ නිසා මේව තිබුණට රූප තිබුණට පේන්නේ ශබ්ද තිබුණට කරදරයක් නැහැ. ගන්ධ රස පහස නැහැ. ඒ බව දැනගන්න නම් මේ ඉඳුරන් හා බැඳිච්ච නැති මේ සමතුලිතතාවයට නිසකව මුණ දෙන්න ඕන. මම දන්න මම මේ කියන එක මේ දීපීකනට වැටහෙනවද කියලා ඒ සඳහායි සද්ධාව අවශ්‍ය කරන්නේ. ඒ සඳහායි සීලෙක පිළිట్లా අපි මේ වැඩේට බහින්නේ. ඒ සඳහායි සතිය පිළිටවන්නේ ඉඳගෙන ඉන්න කයේ. එතකොට මේ தত্ত্বය භාවනාවේ ප්‍රගතියක් බවත් කෙලෙස් අඩු තැනක් බවත් දැනගත්ත ගමන් ඒ නිර්ාමස ප්‍රීතියකට තමන්නපත් වෙන්න පුළුවන්. එතකොට රූප බල්ල සද්දහල ගන්න ගැති ගන්න නෙවෙයි ආමිෂක් නෙවෙයි. ඒකට සතුටු වෙන්නේ නැතුව ඒක පදම් කරගන්න නැතුව ඒක වශී කරගන්න නැතුව හිත ඉස්සරහට යන්නේ. එතකොට හිත නිතරම තමන්ට දෙත් දෙනවා මම ඒක තන හිර වෙලා දිනු වෙන්නේ නැහැ ඉදිරියට යන්නේ නැහැ සේරම විකාර ඔක්කොටම කෙලස් කියයි ඔක්කොම මාර්ගාශිකයි බුදුහ බුද්ධ ශාසනයක් තියෙනවා මම දුරු කරන්න ක්‍රමයක් තියෙනවා උරගා බලන්න ක්‍රමයක් තියෙනවා කරලා බලන්න මොකද වෙන්නේ කියලා එතකොට ඒ ආපු ආශිය ඒ ආපු සමතුලිත භාවය ඒ තඩමාරුව පට්ටල වුණාට පස්සේ gedara වගේ තේරුණාට පස්සේ දඟලන්න ඕනේ ඒක කොහොමදත් ඉස්සරහට යනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච දේට අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරන්න තියෙන්නේ Tamante ඉරියව්වේ හෝ පේනවනම් ආනපානේ පේන තෙක් මාන තියෙනවද කියලා බලලා සැකදුරු කරන්න. එතකොට සැකදුරු කරන්නත් බෑ ලෑස්තිලා ගියේ නැත්තම්. ලෑස්තිලා ගිහලා සැකදුරු කරපුව දවසේ තීරෙයි. ওই දිගුණුවක් ප්‍රගතියක් මොකුත් ඕනේ මේක දැනගන්න එකම දිනුවක්. ඒකට අනුග්‍රහ කරන්න නැතුව ඉදිරියට යන්න බෑ. ඒක නිසා ලෑස්තිලා යන්න, ලෑස්තිලා ගිහිලා සැක තියෙනවනම් කයට හිතේදීමින් හෝ ආනපාන කියන මූල කර්මත්තාන හිතේදීමින් හෝ මේක සක්මණේදීත් වෙන්න පුළුවන්. එහෙම මම වචන කිව්ව නැතුවට හිතන්න එපා. එහෙම නැහැ කියලා සක්මණේදී වෙන්න පුළුවන්. එහෙනම් ඇවිදින බව දැනගැනීමෙන් හෝ තමන්ට පුළුවන් වෙයි විශ්වාසය පහළ කරගන්න. ඉතින් මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. ඒ ඇති වෙන විශ්වාසය බුදුන් කෙරේ තියෙන විශ්වාසයට වැඩිය ලොකුයි. බුදුහාමුදුර කියන්නේ බාහිර වස්තුවක්. මේ Tamange භාවනාව හරි කියන විශ්වාසය එනකන් තමයි බුදුන්ගේ විශ්වාසය අපිට ඕන කරන්නේ. යම් දවසක මම තාමත් ඉඳගෙන ඉන්න බව දන්නවා. මම ඇවිදින බව දන්නවා කියන විශ්වාසය ආවොත් බුද්ධ ආදී රත්න රත්නය රත්න ත්‍රිවිධ රත්නයේ කියන විශ්වාසය පැත්තක තියලා Tamange භාවනාවම Tamange විශ්වාසයක් පහළ වෙනවා. ඒක බුදුහාම කියන අව탁සිරුවක් නෙවෙයි. බුදුහාම කරන ගෞරවයක් බුදුහාමරන්ට ඕන කරලා තියෙන්නේ මේ ශාසනය පිහිට ලබා ගන්නයි. ඒක මේ බුදුහාමර පිටිපස්සේ ගිහිල්ලා යාප්පු වෙලා අඬලා ගන්න එක නෙවෙයි. ක්‍රමවේදය තුලින් ගන්න. ඉතින් ඒක ඇවිල්ලා තියෙන එකට සමවදින්න කියන එකයි මම කියන්නේ. පින්වත් ගරු ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි. මට අවසරයි. ඉඳගෙන භාවනා ඉඳගෙන භාවනා කර පිම්වීම හැකිලිම විනාඩි 5ක් පමණ බලන විට පපුවේ කැළඹීමක් පපුවේ කැළඹීමක් ඒ දෙස බලනකොට නටන වතුර හැලියක බුබුලු දමන ආකාරයක් දැනුණා. එය ඇතිව නැතිව ගියා. මුහුණත් බෙල්ලත් කුඩා සතුන් අනින්නාක් මෙන් දැනුණා. එයද ඇතිව නැතිව ගියා. පිටපැත්තේ ඉලෑට තියුණු දෙයකින් අනින්නාක් මෙන් දැනුණා. එය මෙනෙහි කළෙමි. එය දුක්ඛයක් මෙන් දැක්කා. එම වේදනාව දිගටම පැවතුණා. ප්‍රශ්න දෙක සක්මන් භාවනාව මම දකුණ ඔසවමි, තබමි, කලෙමි. විනාඩි 15ක් පමණ යන විට යන බව පමණක් දකිමි. මෙය නිවැරදි කර දෙන්න ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගීව සුවපත් වේවා. සිරුවන් සරණයි. නෑ නිවැරදි කරන්න ඕන කමක් නෑ. මේ දේ දිගට කරගෙන යන්න මොන විදිහකරි බාධාවක් සැකයක් අනිශ්චිතතාවයක් අනතුරුදායකකමක් තියෙනවනම් විතරයි නිවැරදි කරන්න ඕනේ. එහෙම නැතුව නිවැරදි කරන දෙයක් නැහැ. මේ දිගට මේක යනකොට මේ අත්දැකීම් වැඩි වෙනකොට ඕක එහෙමම තහවුරු වෙනවා. එහෙම තහවුරු කිරීමට දැනට සැකයක් හෝ අනිශ්චිත භාවයක් හෝ බයක් හෝ තියනවාද කියන එක විතරයි මට දැනගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. එන එක පිළියම් කරන්න ඕනේ. මේක දිගට කරගෙන යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්ක භාවනාවේදී පැය එකහමාරක් පමණ එකම ඉරියව්වෙන් පසු උනේමි. අරමුණ නැතිව කිය බවද වෙන සිතිවිලි නැති බවද දැනුණද නිින්ද කියාද නොකියාද නොතේරුණි. එක විටම මොහොතක් නැතිව යන බව දැනුනි. ඔන් එකේ තිබුණු මැෂින් එකක් ඕෆ් කර නැවත ඔන් කළාක් මෙන් නිමේෂයක් කිසිත් නැති යන බව දැනුනි. නිමේෂයක් කිසිත් නැතිව යන බව දැනුනි. මට දැනුණු දෙයක් ස්වාමින් වහන්සේ වෙත ප්‍රකාශ කර සිටිමි. මේ පිළිබඳව මා දැනුවත් කරන සීක්වා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. එහෙම දැනීම Tamanට වෙන්නේ පාරේ යනකොට බොරුවල කැදකට වැටෙනවා වගේ කලකලම් කලකලම් බැල් කැම්බැල්ලියක්ද එහෙම නැත්නම් භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් ඉස්සරහට තියෙන වැඩක සුබ නිමිත්තක්ද කියලා Tamanට ඇති වෙච්ච ආකල්පේ මොකද්ද කියලා මට දැනගන්න ඕනේ. එතකොට නම් මට පුළුවන් ඒ වෙච්ච දෙයට Tamanගේ හිත මොකද්ද Tamanට කිව්වේ කියන Tamanගේ හිත දෙස් දෙන්නේ මොකද්ද කියන එක කියනවනම් මට පුළුවන් සම්බන්ධ වෙන්න. කිසිම දෙයක් ප්‍රදෙන එක මගේ අරමුණක් නැතුව තිබුණා. විඥාන පාරි බැලෙන්නේ නැහැ. සිතවිල්ලකුත් දන්නේ නැහැ කියලා දැනෙනවා. හැබැයි මට නිින්ද ගියාද නැද්ද කියලාත් ඒක තේරුමක් නැහැ. ඉන්න අතරේ එකපාරට නිකන් මැෂින් එකක් නවතිනා වගේ කිසිත් නැහැ වගේ මොහොතක් මුකුත් නැතු වුණා. ආපහු නිකන් මැෂින් එක පටන් ගන්නවා වගේ මාව මට දැනෙන්න පටන් ගත්තා. මේක මට මීට පෙරත් වෙලා තියෙනවා. ඒක හොඳක් කියලාද හිතේ නරකක් කියලාද? ඉස්සරහට ගියා කියලාද පස්සට ගියා කියලාද හිතේ? ඒ වෙච්ච සිද්ධිය පිළිබඳව තමන්ගේ හිත කොහොමද මොකද්ද කියන්නේ? හිතනවා හොඳයි ඉස්සරහට ගියා කියලා හිතනවා. එහෙනම් එච්චරයි තියෙන්නේ. බයක් මොකුත් නැහැ මට ඒක මොකක්ද කියලා මොකුත් නැහැ කියලා කියන්නේ කෙලෙස් නැහැ. බුදු දානහාසේ කිංචන කියන වචනේ පාවිච්චි කරන කෙලෙස් වලට. මේ ලෝකේ තියෙන තාක් තියෙන දුක් තියෙන තාක් තියෙන කෙලෙස්. ඕගොල්ලෝ බද සිප වැරඳගෙන බදාගෙන හිටියට ඒකට කරන්න දෙයක් නැහැ. මුකුත් නැති தත්ත්වය ජීවත් වෙද්දිම ඇති කරගන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන්සේගේ එකම මතය. ඒක ක්ෂණ මාත්‍ර වශයෙන්මුත් වෙන්න පුළුවන්. ඉස්සර ඉස්සල වෙන්නේ ඒක පාට අකුළු අකුණක් ගැහුවා වගේ තේරෙනවා. පහු වෙනකොට ඒක හරි. මේක ප්‍රතිපදාව මේ කෙලෙස් නැත්ැනකට මට යන්න පුළුවන්කම පෙන්නවා. එහෙම නැත්නම් මට ප්‍රභවය තියෙනවා. මට මගේ භව සම්පatti තියෙනවා කියලා දැනගෙන මේකට යුනන්දුවට යන මනුස්සයාට ඕක හොඳට ඕකට ගිහිල්ලා මේ විවේක වෙන්න පුළුවන් ගතියක් එනවා. මේක බයක් වුණොත් අසරණ වුණා, තනි වුණා, පෙකින වෙලෙන් කපලා ගියා, එහෙම නැත්නම් කල කැම්බැල්ලක් කරගත්තා නම් ඉතින් දිගින් දිගටම බය වෙනවා අපිට. ඉතින් මේ මනුස්සයාට මම හිතන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදීවත් ආය දවසක මේකට හොඳ පැත්තට බලන්න පුළුවන් වේද කියලා. මොකද මේ හොඳ පැත්තට බලන කෙනා නරක පැත්තට බලන්නත් බෑ. නරක පැත්තට වන්නේ කරන හොඳ පැත්තට බලන්නත් බෑ. මෙන්න මේ නිසා මේ ධර්මයේ හැම කෙනාටම බලංගු නැහැ. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා හිතන මිනිහට විපස්සනාව අල්ලනවා. ඒ මනුස්සයාට යෝනිසමනස්කාරය තියෙනවා. හැන් වෙන හැම දෙයකටම සැක කරන කෙනාට භාවනා කරුකේ නරකක් වෙන්නේ නැහැ. හැම භාවනා ප්‍රතිඵලයක්ම නරකට පේනවා. ඒ මොකද සෙල්ලක්කාර නැහැ. ජීවිතය අලුත් දෙයකට කැමති නැහැ. ඉතින් මේ හිස්තැනට කැමති වුණා නම් ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා. අනිත් දවසේ ඒක ඉල්ලුවාට නම් හම්බ වෙන්නේ ඒකට ලෑස්තිලා ගියොත් ඔක බොහොම ලස්සනට ස්ලෝ මෝෂන් දාලා පෙන්නනවා. තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. ඒකට යන්නේ මෙහිමයි. ගියාට පස්සේ කිසිම ඉඳුරකට සම්බන්ධ නැතුව මේ සද්ද තිබුණාට ඇහෙන්නේ නැති හැටි. රූප තිබුණාට පේන්නේ නැති හැටි. දුක් තිබුණාට දුක් ගෑවෙන්නේ නැති හැටි. චන මාත්‍ර වශයෙන් පෙන්නනවා. කියන්නේ මේ ලෝකේ ඉන්න ගමන්ම මේ ලෝකේ තර වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක පුරුදු කරන කෙනාට පුරුදු කරනවා කියන්නේ මෙහෙමයි කියන්න තියෙන්නේ. ඒක ආගය කරන කෙනාට ඊගාව දාසිය ආපමුක චිත්තක්ෂණ දෙක තුනක් තියෙනවා. ඊගාව කරන තප්පර තුන හතරක් විනාඩි තුන හතරක් තේරෙන්න පටන් ගන්නවා නිකන් මේ පැරඩයිම් එක shift වෙනවා. ඒ කියන්නේ අපි වෙනම තලයකට යනවා. ඒක මන්ට අයිති නෑ. ඒ ඒ තලේ මට අයිතිත් නැවට පාලනය කරන්නත් බෑ. හැබැයි කිසිම ඝර්ෂණයක් නැහැ. කිසිම මානසික ආතතියක් නැහැ. නිකන් ගමරාල දිවි ලෝකෙ ගිහිල්ලා ආවා වගේ. ගමරාලට ගිහිල්ලා ආපු කතාවද අහලා තියෙනවද? ඈ? පවුලට කිව්වට පස්සේ මොකද වෙන්නේ? ගමරාලට කට වහගෙන ඉන්න බෑ. ඉතින් පවුලට කියනවා පවුල කියන අයියෝ මෙයා මා අනිද්දාසේ අනුර මාවත් අඬ ගන්න යන්නෝ කියලා ඉතින් හරි හරි ඒකෙන් තමයි අනාගත්තේ. ඊට පහුවෙන්න කට්ටිය ඔක්කොම එල්ලුණාට පස්සේ නිකන් ඉන්න බැරුවට මගේ තියනකොට අහනවා මේ රත්තරම් මහින කුරුණිය කොච්චර විතරක්ද කියලා අහනවා දිවි ලෝකේ. අමේ එන මෙච්චර ඇති කියනකොට ඒ නිසා මේ හම්බ වෙච්ච එක හොඳට උරු කරගන්න. උරු කිරීම සඳහා එකයි බලපාන්නේ. මේක ජයග්‍රහණයක් විදිහට සලකනවද සුභයක් විදිහට සලකනවද අසුභයක් විදිහට ඒක මට කරන්න දෙයක් නෑ බුදුහමරණ කරන දෙයක්වත් නෑ නමුත් මේක සුබයක් විදිහට සලකනවා නම් ආ මේක හොඳයි වෙන්න ඇති කියලා ඒ යෝජනාවට ඉස්තර කරන්න පුළුවන් මට. ඊගාව දාසේ බෙල්ල ගහලා ගියත් වෙන මොනවාරි නැති වුණත් මේක කරන්න ධෛර්යයක් ඇති කරගන්න එකට අපි ශ්‍රද්ධාව ඒකට ශ්‍රද්ධාව කියන්නේ. ඒකට කියන්නේ කුසල ඡන්දය කියන්නේ. ඊට වැඩිය මට මේ මීමැත් පොර හැදුනත් එහෙම නැත්නම් වෙන අමාරක් වුණා මම මේ කරනවා කියන ගැම්මට මාහරයත් බයයි. දෙයියොත් බයයි. මිනිස්සු ගැන කතා කරන දෙයක් නෑ. ඉතින් ඒක මේ මට මම මේ අනාගන්න හදන්නේ මේවා කියලා. මේක ගෑනුන්ට නෑ. ගෑනු හරි බයයි. දීනකොට ඕන ඕන ගිනි අඟුරක් වෙච්චා කියලා. පළයන්ගො ඉස්සරහට මේ සීලේ තියනවනේ සතියේ තියනවනේ මේ තද්දව තියනවනේ. ඉතින් මං බන්නකොට ගෑනු ගෑනු කට්ටිය මට වයින්නවා. ස්වාමීන් වහන්සේ කියන දේ නම් පිරිමින්ට විතර නිවන් දකින්න පුළුවන් කියලා. නෑ මං කියන්නේ ගෑනු නැකතෙන් ගියොත් බෑ. ඕන දෙයක් වෙච්චවයි කියලා යන්න ඕනේ. මොකද ධර්මයේ අපිට අනුග්‍රහ කරන්නේ කලාතුරකින්. ඒ වෙලදී අපි අඩිය පසර ගත්තොත් ඉතින් ඊගා අවස්ථාව වෙන්නේ මෛත්‍රී බුද්ධ සාසනයේදී ඊටත් පස්සේද කියන්න බෑ. ඒ නිසා ධර්මයේ අපිට අනුග්‍රහ කරනකොට කාය ජීවිත নিরপেক্ষව ඉදිරියට යන්න ඕනේ. ඒකටයි සද්ධාව කියන්නේ. ඒකටයි සීලෙ දීලා තියෙන්නේ. ඒකටයි සතිය දීලා තියෙන්නේ. අනිත් දවසේ මේකටත් වඩා ඒ ඒ සෙල්ලක්කාර ගතියෙන් ඉදිරියට යන්නේ. එතකොට මං ගෑණියක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ පරුෂ ගතිය කියලා. මැස්කියුලිනිටි. පරුසයි. බුදුහන්සෝ වැඩි ඒච්ච පාවිච්චි කරන සංස්කෘතිය පාවිච්චි කරන වචන සාහසිකයි කියලා. දා කෙලස් අපිට පහර දෙන ස්වරූපේ දන්නවනම් කෙලස් වලට සාහසිකව පහර දෙන්න. ඔය වගේ තැනක් කියලා කියන්නේ කෙලස් වලට රජ කරන්න බෑ. ඒකේ ආය <coughs> නොපැකිල මේකට ගිහිල්ලා මේකේ තමන්ගේ අධිරාජ්‍ය තමන්ගේ රාජධානිය පිටව ගන්න නම් ඒ හොඳයි කියලා හිතන එකම තමයි මම මේ අනුමත කරන්නේ අනිත් දවසේක වැඩිවීම සඳහා වැඩි ඉඳීම සඳහා ලෑස්ති වී යෑම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියතයි. ගරු ස්වාමීන් වහන්සේ හිතකෙත් තවම කලුවට තිබෙන වයස් කාලයේදී ආධ්‍යාත්මය පිළිබඳ ප්‍රායෝගික කටයුතු වලට යොමු විය යුතුයයි බුදුන් වහන්සේ වදාළ බව ඔබ වහන්සේ පවසන මම බොහෝ අවස්ථාවලදී අසා ඇත්තිමි. මුලින්දර කියන්නේ වාක්‍ය ඇහුන්නේ නැහැ ගරු ස්වාමීන් වහන්ස හිසකෙස් තවමත් කලුවට තිබෙන අද කට්ටියට තියෙන ඩයි තියෙනවා දැන් නම් බේරන්න බෑ ආච්චම්බල හොයන්න බෑ වයස්තාවේ මට ඒකයි ඒක ඇහින්නේ නැත්තේ ඒක මම ඇහුන්නේ නැත්තේ මට ඒකයි කිය. හිසකෙස් ප්‍රශ්නේ වයස් කාලයේදී ආධ්‍යාත්මය පිළිබඳ ප්‍රායෝගික කටයුතු වලට යොමු විය යුතුයයි බුදුන් වහන්සේ වදාළ බව ඔබ වහන්සේ පවසනු මම බොහෝ අවස්ථාවලදී අසා ඇත්තෙමි. අප භාවනා වැඩසටහන් වලට සහභාගී වන යෝගාවචරයින්ගෙන් අඩකටත් වැඩි දෙනා මෙදිවිය ඉක්මවුවන් යයි මට සිතෙයි. අප කරන මේ කටයුතු වල යෙදීමේදී ඒ සඵලභාවය තීරණය කරනු ලබන බොහෝ සාධක ඇතැයි මට සිතෙයි. පුද්ගලයෙකුගේ ධෛර්යය, බුද්ධිය, කායික සහ මානසික සුවතාවය යනාදී ඉන් කිහිපයකි. ස්වාමින් වහන්ස වයස යන්න මේ දෑ තීරණය කරනු ලබන එකම සාධකය නොවේ යයි මම විශ්වාස කරමි. කෙනෙකුට සුදුසු වයස යන්න ඉක්ම ගියද සිය වීරයක් වීරෙන් සතියෙන් අවබෝධයෙන් ක්‍රියා කළ හැකි වේ නම් ජයගත හැකියයි මම විශ්වාස කරමි. මේ ලියන මමද මැදිවිය ඉක්ම වූ අයෙක් නේ. ෂුවර් ඒක අහන්න දෙයක් නැහැ. කාන්ට කියන්න ඕනේ නැහැ. ඒකට තින්ත වියදම් කරන්න ඕනේ නැහැ. අපගේ කාලයේ ස්වාමීන් වහන්සේලාගෙන් ඔබ වහන්සේ අද දේශනා කරන ධර්මය නොයසුවෝ වෙමු. අප කුමක් කළ යුතුය? ප්‍රයත්නය අත්හල යුතුයද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු එක ඔය නකුලපිතු සූත්‍රය වගේ තැන්වල දේශනා කරලා තියෙනවා. හැබැයි කලු කෙස් කියන වචනේ විතරක් බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. මොකද ඒ දවස්වල ඩයි තිබුණේ නැහැ. බුදුරජාණන් කියන්නේ ජීවිතයේ ප්‍රථමයා මේ භද්‍ර යවුවනේ කලු කෙස් තිබියදී. ඒ නිසා මේ ළඟදී ඇලන් මෙති ආරාමයට ගිහිල්ලා මම බණ කියනකොට මං හේතෝ කියනකොට අරුණ මහත්තයා පස්සේ ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ මට දැන් කියයි දැන් කියයි හිතවට මේ කොණ්ඩ කල්පරණේ කියන්නේ. ඒකද ඔක්කොම ඉන්නේ කොණ්ඩේ ගල් කොල්ල. ඒ නිසා මොකාද මධ්‍ය වයසේ මොකාද තරුණ වයසේ කියලා හොයන්න බෑ. ඒ වෙලාවේ මගේ වැලට කියුනේ නෑ. කෙසේ නමුත් අපේ තියෙනවා දශක දශකයේ කියලා එකක්. මන්ද දශකයේ, ක්‍රීඩා දශකයේ, වර්ණ දශකයේ, බල දශකයේ, ප්‍රඥා දශකයේ, හාන දශකයේ, පබ්බහාර දශකයේ කියලා. ඉතින් ඒකෙදි බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා අවුරුදු 50 වෙනකන් ඥානෙ මෝරන. ඒකට කියනවා ඉන්ද්‍රිය පරිපාකී කියලා. ඉන්ද්‍රම් මෝරලා. එතකොට 30 ඉඳලා ඉස්සරහට 50 දක්වා බල වර්ණ දශකේ බල දශකේ. ඉතින් ඒ වගේ තමයි අපිට කරන්න පුළුවන් සෙල්ලම් කරන්න. ඊට පස්සේ හාන දශකේ. ඇස්පෙනීම, කන් ඇහිම සහ ප්‍රෙෂර් එක එක අවුරුද්දකට අවුරුදු 6ක් වයසට යනවා 6ටින් පස්සේ. ඉතින් එතකොට මේ ASCII ගියාට පස්සේ ඉතාලි වැහුවා වගේ වැඩක් වෙන්නේ. නාහක දැම්ම වෙන්නේ නැහැ. ඒ නාකියෝ නාකිච්චෝ භාවනා කරනකොට gedare ඉන්න තරුණ දරුවන්ට පණිවිඩයක් යනවනේ. දරුවන්ගේ දරුවන්ට පණිවිඩයක් යනවනේ. ඒ නිසා නාකින්න ඉන්ජෙක්ෂන් එක දෙනකොට ඉන්ජෙක්ෂන් එක පල්ලෙහාට යනවා. එහෙම ගතියක් මම බුද්ධ විඳිනවා. මම දැන් ඇති කරලා තියෙනවා අලුත් අදහසක් සතිමත් පවුල කියලා. mindful families. ඊයේ වෙනකොට 30 දෙනෙක් විතර පවුල් හිටියේ. දැන් මම හිතන්නේ ඒක පාරට එක 300ක් විතර එකතු වුණා. මොකද හොඳ ලස්සන වෙබ් page එකක් හැදිලා තියෙනවා මොකද්ද මේකේ අන්තර්ජාලයේ ඒ විශාල පිරිසක් එන්න පටන් අරගත්තා ඉතින් එතකොට නාගින තමයි ඉන්ජෙක්ෂන් එක දෙන්නේ දුන්නට පස්සේ ඒක දරුවන්ට යනවා දරුවන්ට දරුවන්ට යනවා එතකොට ඕක පවුලටම යයි කියලා මට හිතෙනවා ඒ නිසා ඒ ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යවුණියේ කලුකෙස්ටිපීඩී කියන එක බුද්ධ වචනේ දෙක ලිම විග්‍රහ කළ තියෙන විදිහට බුද්ධ ආගමේ බුදුහාමුදුරුවෝ පිළිගන්නවා කිසිම දෙයක් එක සාධකකින් තීන්දුව වෙන්නේ නැහැ. බොහෝ සාධක බලපානවා. ඒක නිසා වයසට ගියයි කියලා අයින් කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ තේරුම් අරගන්න ඕනේ තරුණ කෙනෙකුට වඩා උනන්දු වෙන්න ඕනේ වයසක අය. මොකද Tamange ඉඳුරන් දැන් පිරිහෙමින් පවතින්නේ. ඒක මේ තරුණයට බැලලා වැඩකුත් නෑ බුදුහමරණගේ දොස් දැකලා වැඩකුත් නෑ. ඒ නිසා වෙනදාට වඩා උනන්දු වෙලා වැඩ කළොත් සෝනා භික්ෂුණිය හා සෝන භික්ෂුණිය භික්ෂුන් වහන්සේ කියන දෙනමටම විශේෂයෙන්ම සෝනා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ වීරියවන්ත භික්ෂුණීන් වහන්සේලා අතරින් පළවෙනි තැන දීලා තිනවා දරුවන් 20 දෙනෙක් වදපු අම්මා කෙනෙක්. තාමත්ම ධෛර්යවන්ත කෙනෙක්. ඉතින් ඒ දරුවන්ට නිසි කල වයස වල විවාහ කරලා දීලා අන්තිමට අම්මා කරපු දේ බූතලේ දුන්න ඔක්කොටම. දීලා ලොකු දුවගේ ගෙදෙට්ට ගියා. ගියාට පස්සේ ඉස්සෙල්ලම දවසේ නම් ඉතින් අම්මට හොඳට සැලකුවා. පස්සේ ඉතින් බෑ නයි ලොකු දුවයි කිව්වා. අම්මා බූදලේ බෙදෙනකොට අපිට කියලා වැඩිපුර දුන්නේ නෑනම. ඔක්කොටම සමානවනේ දුන්නේ. ඒ නිසා අනික් දරුවන්ගෙමුත් උපස්ථානේ ගත්තොත් නරකද. අම්මට තේරෙනවා ඇන්ටි මිටින් බෙදෙනකොට අම්මා ගියා දෙවෙනි එකනගා. දෙවෙනි එකනත් ටික දවසක් යනකොට අම්මට ඒ වචනෙම කිව්වා. අම්මා දෙනකොට අපිට සමෝධනේ දුන්නේ. ඉතින් එක තැනකින් මේ ඉන්නේක හොඳ නෑනේ. ඊගාරික කරන ළඟට යනවා. අම්මා මේ පොලිමේ ගියාට පස්සේ තේරෙනවා මේ දරුවෝ සීරම පහු කරගන්නවා. ඒ නිසා හොඳම වැඩේ උපාසිකාරාමයකට යන්න ඕනේ. ගිය ගමන් උපාසිකාරාමයක ඔච්චර වයසට ගිය කට්ටිය කොහොමඩක්වත් පැවිදි කරන්න බෑ. කොහොමඩක්වත් බාර ගන්න බෑ කියලා. ඊට පස්සේ අම්මා කිව්වා මම මෑණියන් වහන්සේලා කතා කරලා මට හයිය හති තියෙනවා. ශරීරයේ හයියයි. මට මේකේ ආරාමිකයෙක් වශයෙන් ඉන්න දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා අම්මට දැන් අපිට උපස්ථාන කරන්න වෙයි. අම්මා වයසයි. ඊට පස්සේ කිව්වා නෑ ඔබ වහන්සේ ඔබ වහන්සේලා පින්න පාතේ වයින් මම මේව අතු ගන්න. වතුර පැම්පෙරහලා තියන්න. ඉතින් මේ ඔක්කොම කරන ගමන් අම්මා වික්ෂින්නාන්සලාගේ ප්‍රසාදේ දිනාගෙන පැවිද්දක් දිනාගෙන අම්මට හිතුණා මේ කට්ටියට වින්න පාතේ ගිහිල්ලා එනකන් කන්දක් තියෙනවා එතනම කන්ද මුදුනටම නගින්න ඕනේ කියලා. අම්මට හතර කුරෙන්වත් යන්න බෑ. මගට යනකොට හැරමිඩිය විසි කරලා අත් කකුල් දෙකෙන් ගියා බෑ. අතපය කකුල් හතරෙන්ම හතර කුරෙන්ම ගියා අමාරුයි. එන්නේ එන්නේ යනකොට අම්මට දෙනවා හොද්දටම මහන්සි. කන්ද මහගිරි දඹේ. ඊට පස්සේ අම්මට හිතලා තියෙනවා කොහොම හරි ආපු ගමන් දැන් බැල්ලෙන් මැනුම් අහන්න වෙනවා සේරම මැනින්න අසලගේ. මේ අම්මට තියෙන මේ ගායට ඒ ජීදී අම්ම දඟලලා දඟලලා දඟලලා දඟලලා කොහොම හරි කන්දට උඩ නගිනවත් එකම rahat වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ තරම්ම මේකට වීර්ය අවශ්‍යයි. මේ පල්ලෙහාට එනකොට මෑණිවරු ඇවිල්ලා මේ මෙනින්න අඳලා එලකල අම්මගේ මූණට ප්‍රසන්නයි කියනවා. මහන්සි ගතියක් නැහැ. ඒතකොට අම්මා ඉන්නේ හොම්බෙන් ගිහිල්ලා. මහන්සියලා. ඊට පස්සේ කියලා තියෙනවා නෑ නෑ මම මේ මේ කන්දනක් අයියා. අයියෝ මේ මොනවා කරනවද දන්නේ නැහැ. කියලා චෝදනාවට බුදුචානන්ස ළඟට යොමු කරා. ඊපස්සේ බුදුචානන්ස කියලා තිනවා මෙන්න ගෑනු උනත් ජීවිතේ පසු වයසේ හිටියත් වීර්ය අතින් පළවෙනි තැන දීලා ඒ සෝන භික්ෂුණියට බුදුචානන්සේ අගතන් දීලා තියෙනවා. තරුණ වයසේ කෙනෙකුට නොවේ දුන්නේ වීර්ය පිළිබඳව පළවෙනි තැන. ඒ නිසා නාගයුණයි කියලා චරිචුරු ගන්න එපා. නාගිකම ලාසිර ගන්නත් එපා. ඔය තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ට උඩින් ගහන්න ඕනේ පිනුවා. මේක නාකියෝ එන්න පටන් ගත්තම ඈත තියලා කේන්ද්‍රික කරගෙන ඉන්නේ. ගහලා එලවන්න හිතන ගෙදර යනකම්. ඉන්න ඕනේ ගස් ගල් වගේ කුඩු ගල් වගේ මේ කෙල්ලන්ට උඩින් පැනලා කොල්ලන්ට උඩින් පැනලා කටයුතු කරන අපේ භාෂණය කෙනෙක් හිටියා. අවුරුදු 80 වෙනකම් වැඩ කරා. කිසිම ඉලන්දාරුව පෙරලන්න බෑ ඒ සයිස් එකේ ගලක්. ඌ පෙරලනවා. මෙන්න මේ වගේ බැම්මක් උඩ නැගා ඉලන්දාරේ එනිව ගැරගෙන උඩ බැම්ම උඩ නැගලා භාෂුන්නේ නැහැ. කොලි ලන්දාරියෝ මොකටද උඹලට මෙව්වට ඉනිමන් විවලපක මන්නක් ගතිය. ඉලන්දාරියා පහුවෙන් දෙලා රස්සාවට ආවේ නැහැ. බසුනේ කියනවා මේ මුංගේ මුංගේ ඇඟේ හයිය මුන් දන්නේ නැහැ. දැන් නාකිකම නෙවෙයි ප්‍රශ්නේ මේ ඔළුව නරක කරගන්නේ. මේ හිත නරක කරගන්නවා අපි වයසයි. අනික කටි උපස්ථාන කරන්න ඕන කියලා ඇත්ත. ඒක නම් ඇත්ත කතාව. නමුත් මේ භාවනා කරනකොට මේ වබුදුහමදු කියන තව තවත් ධෛර්යමත් වෙන්න නිවනේ නෑ වයසක්. ඒකට ධෛර්යමත් වෙනවා මිස තමන්ගේ වයසට යෑම නිදහසට කාරණාවක් කරන එක එක කනට ගිහලා අත්පය මිටික ගන්න නැහැ උණු වතුර ඇල්ල වතුර හොයන්න පටන් ගත්තොත් නම් අලි වාතේ එතකොටදි කියන්නේ නෝ නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා භාවනා කරන කටියට එහෙම ගන්න නැහැ ඒ නිසා ලියුපු එක්කනට මං කියනවා ওই නාකිකම පැත්තක දාලා අරමුණ මෙනෙහි කරන් දඩබඩ දඩබඩ ගාලා ඉක්මනට තිරියන් වෙනවා අපි යනවා ඊගා ප්‍රශ්නට ගරු ස්වාමින් වහන්ස මෙය ලියන මා ඔබ වහන්සේගේ ධර්මදේශනා තුලින් බුදුන් වහන්සේ සැබෑ ලෙසම දකිමින් සිටිමි. එමෙන්ම මා තුළ ධර්මය හා ආශ්‍රිත කරුණු පිළිබඳව යම් යම් අපැහැදිලි කරුණු ඇති වෙමින් ඇත. ඒවා ධර්මයේ පිළිබඳව සැක සංකා නොයි. තවමත් මා අවබෝධ නොකරගත් කරුණු බව මම දනිමි. මෙම ප්‍රශ්න සාකච්ඡා මණ්ඩපයේදී ඒ ඇතැම් අපහදිලි කරුණු විමසිය හැකිදැයි ඒ කතරම් ස්ථාන උචිතද යන ගැටලුවද ඇත. එයට හේතුව ඒවා අතර සාම්ප්‍රදායික මෙන්ම අසාම්ප්‍රදායික කරුණු ඇති නිසාය. එවැනි දෑ විවිධ විශ්වාසයන් සංඥා සහ ආකල්පයන් ඇති අපවැනි පිරිසක් ඉදිරියේ විමසීම උචිත නැතැයි සිතන නිසාය. නොයසේනම් එවැනි ඕනෑම ප්‍රශ්නයක් වරහන් ඇතුලේ ධර්මය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් මේ සභාවේදී විමසිය හැකිද? විශේෂ ලෙස ශ්‍රද්ධාව, කර්මය සහ කර්මඵලය, සිත සහ ද්‍රව්‍ය න්‍යායන් වැනි කරුණු ඒ අතර ඇති බව මම ඔබතුමාට ගෞරව පූර්වකව පවසමි. ইহත සඳහන් කළ අපැහැදිලියයි පැවසූ කරුණු භාවනාවේම අතුරු ඵලයන් යයි මට සිතෙයි. ඔබ වහන්සේගේ මා ඔබ වහන්සේ මා වෙත අනුකම්පාවෙන් ইহත කරුණ පිළිබඳ පවසන සීක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. තමන්ට අදාළ නම් මේ මේ මොන වෙන බව වෙන ලෝකෙක තියෙන දයක් හරි කවන්න තමන්ගේ භාවනාවට හෝ තමන්ගේ ජීවිතයට අදාළ නම් අපි එකතු වෙලා සාකච්ඡා කරනවා. හැබැයි මම සරුවඥ නෑ. මට ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් තරම් ඥානයක් නෑ. තමන්ට අදාළ නැති මේ අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ ප්‍රශ්න මෙතෙන් ගෙනල්ලා කාලීනාස්ති කරන්න එපා. අදාළ නම් තමන්ට ඒකට අපේ රට කියන්න පුළුවන් නම් බුදුරජාණන් කියන්නේ අපදානේන චරි අපදානේන සම්පායති. සපේල උත්තර දෙන්න පුළුවන්. මේ මේ ප්‍රශ්නයක් තමයි කොහොමද Tamanne මේක ප්‍රශ්නයක් වෙන්නේ. මෙන්න මේකෙන් මට ප්‍රශ්නයක් වෙන්නේ. නැත්නම් අසෝල ඇහුවා. මෙහෙම වුණොත් කොහොමද? එහෙම වුණොත් කොහොමද? ලූ ප්‍රත්‍යයෙන් පරෝක්ඛාවෙන් ප්‍රශ්නට උත්තර දීලා ඉවර කරන්න බෑ. ඕනම ප්‍රශ්නයක් මම සර්වඥාන්සන්සාරගේ නාමයෙන් මම සාදර වෙනවා. Tamanට අදාළ ටික විතරක් අහන්න. අරවලට අදාළයි අතින් අදාළයි මෙතින් අදාළයි නෙවෙයි. තමන්ගේ ජීවිතයට අදාළ නම් අපිට පුළුවන් හරි ප්‍රශ්න මන් සාදරයි. මම කැමති ඉදිරිපත් කරන්න කියලා මං ඉල්ලා ඉන්නවා. මම හරස් ප්‍රශ්න අහනවනම් මට පොඩි chance එකක් ඕනේ. මට අහන්නත් අයිතිවාසිකම තියෙනවා. එහෙමනම් දෙනවා මං chance. අවස්ථාව. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව පටන්ගෙන ටික වේලාවකදී දිග හුස්ම, කෙටි හුස්ම, අවසානයේ හුස්ම දැනීම නැති වී ගොස් දිග වේලාවක් ඔහේ බලාගෙන ඉන්නවා වාගේ දැනෙනවා. මෙය හරිද වරද්දාගෙනද යන්න පැහැදිලි කර දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කෙනාගෙත් මට අහන්න ඕනේ. දිග හුස්ම බලනකොට තියෙන සතිය. කෙටි හුස්ම බලනකොට තියෙන සතිය. ඊටාම සූක්ෂම හුස්ම බලනකොට නැත්නම් හුස්ම නෑ වගේ කියනකොට තියෙන මේ සති තුනෙන් සති වර්ග තුනෙන් කොයි එකද වඩාම හොඳ එක විදිහට Taman තීරුම් ගන්න කියන එක ඉදිරිපත් කරන්න කැමති නම් මගේ විග්‍රහය දෙන්න පුළුවන්. ගොරෝසුට වැටෙනකොට තියෙන සතියේද හොඳ මේක මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ආනාපානෙ වැටෙනකොට තියෙන සතියේද හොඳ මේක නැත්නම් ඊටාම සූක්ෂමව තියෙනකොට දැනෙන වැටෙන සතියේද හොඳ මේක කියලා මම කැමතියි දැනගන්න. ස්වාමීන් වහන්සේ හුස්ම නැති වුණා වගේ වෙලාවට තියෙන සතිය වැඩි කියලා මට හිතෙනවා. ඔව් එහෙමනම් ඉතින්ට එන්නේ පිළිවෙලින් ඉන්නේ දිග හුස්ම දැකලා කෙටි හුස්ම දැකලා සතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් මෝරලා එනවනම් මේ ක්‍රමය හොඳද වැරදිද කියලා ඒකනම් හොඳම සතිය කියලා ගන්නවනම් එවැනි මනසකට මේකද හොඳම දේ කියන එක තැකයක් එන්න විදියක් නැහැ. ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා තියෙන්නේ අත්දැකීම් අධිකම නිසා. තමයි තියෙනවනේ මේ ගමනේ අවසානයේට හම්බෙන සත්‍යම හොඳ මේක කියලා. ඉතින් ගමන හරියන්නේ බෑ නැත්නම් ඉතින් බෑ. එනිසා ඔය දීපුත්‍රයමයි මම මගේ උත්තරේ හොයාගන්නේ වචන ටික ණයට ගන්නෙ මාත් හිතනවා එහෙම කියලා. එහෙමනම් අනිත් දවසේ මෙන්න මේ දෙක අනුගමනය කරන්න. මෙන්න මේ දෙක ක්‍රියාවත් කරන්න. මොකද්ද? පුළුවන් තරම් ඉක්මනට හොඳම සතියට යන්න බලන්න. ඒ කියන්නේ ආනපාන පුළුවන් තරම් ඉක්මනට ජීපුණ ගෙවන් වෙනවනම් හොඳයි. වැඩියෙන්ම ඉක්මනට ගෙවන් වෙන තාලෙට සකසන්න. මේකට හොඳ නිදර්ශනයක් තමයි හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. වාඩි වෙලා ආනපාන ගෙවන් වෙනවා. හරියට ඉර නගින වෙලාවක අපි කන්දක් උඩට වෙලා ඉඳගෙන තරු දිහා බලා ඉනකොට මේ ඉර නගිනකොට පාට තරු මැකිලා යනවනේ. ආන්නේ වගේ තමන්ට ආනපන ගෙවිලා යන හැටි මැකිලා හැටි පේනවා හොඳයි. දෙක එහෙන් මැකිලා ගියාට පස්සේ වැඩි වේලාවක් ඒ தත්වෙම හිත චිත්ත தත්වේ පාත්තන්න උත්සාහ කරන්න. එතකොට මේ අත්දැකීම Tamanට හුරු වෙනවා. වශී වෙනවා. සිද්ධි වෙනවා. එදාට තේරෙයි දැන් මේ අද ප්‍රශ්න අහන තියෙන සැකයත් එදාට එන්නේ නැහැ. මොකද මූලිකව ආකල්පයක් තියෙනවා මේක තමයි හොඳම සතිය කියලා ඒකට ඉක්මනට යන්න පුළුවන් ඒක වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. අන්න ඒක තමයි භාවනායේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මම කියන අදහස තේරෙනවද? සමායන භාවිනහස එහෙම ඉන්නකොට සමහර වෙලාවට සිතිවිලි එන එනම් ආයෙත් කියන්නේ ඇහුන්නේ නැහැ. එහෙම ඉන්නකොට ඉන්නකොට බලාගෙන ඉන්නකොට සමහරට වෙනස් සිතිවිලි එන්න එන්න වගේත් එනවා. ඇවිල්ලා නැති වෙනවා වගේ වෙනවා ආපහු මේ ඒතකොට මේ හිතවිල්ලට ඉස්සරලයි පස්සේ දෙකේම විවේකයේද තියෙන්නේ නැත්නම් හිතවිල්ලෙන් පස්සේ අවිවේකී වෙනවා විවේකයෙන් එන්නේ එහෙම නම් බය වෙන්න දෙයක් නැහැ එහෙමනම් දන්නවනේ තමයි මේ හිතවිල්ලට ඉස්සලා විවේකයේ හිටියේ මේ හිතවිල්ල ආව යනවා ගියාට පස්සෙත් මම විවේකයට යන බව තමයි දන්නවනම් ඒ හිතවිල්ලෙන් කෙලසීමක් ඇති වෙලා නැහැ ඒ හිතවිල්ලෙන් එන්න තියෙන කෙලෙස් අහෝසි වෙනවයි කියලායි සමීකරණය ලියන්නේ ඕනම කෙලෙසකට ඉස්සලා සතිය නම් විවේකේ නම් ඕ ඒ කෙලෙසෙන් පස්සේ විවේකේ නම් සතිය නම් අතරමැදි කිසිම කෙලෙසකින් Taman කෙලෙසෙන්නේ නැහැ. මේක තමයි කෙලෙස් අහෝසි කරන ක්‍රමය. ගෙවම් කරන ක්‍රමය. ඒක මහා බරපතල සෙල්ලක්කාර වැඩක්. ඕන කෙලෙසකට එන්න කියන්නේ ඉස්සලා සතිය තියෙන බාට වග බලා ගන්න. ඇවිල්ලා ගියාට පස්සෙත් ආයෙ සතියට දාන්න. ඒකවල බලන්න මැද ඉන්න කෙලෙසට පණ නැහැ. විෂ මරණෝ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සල්ලේක ප්‍රතිපදාව. ඒක අමතර ලාභයක්. ඒක සපේලා උත්තර කියන්න පුළුවන් වෙච්ච කෙනා සතුටුයි ප්‍රශ්න අහපෙකත් හරි. ඒ වෙලාවේදී පුළුවන් තරම් හිතවිලට එන්න දෙන්න. එතකොට ඔක්කොම ඒව ගෙවිලා ඉවර කරනවා. හරියට මේ සරව තියෙන තුවාලෙක මොනෙතින් ඔක්කොම සරව ටික එන්න ගත්තා වගේ. ඔක්කොම පුරු ඇදලා යන්න රින්න වහන්න එපා ඒ වෙලාවේ. වැහුවොත් ගෙඩියට යනවා. අපේ සර්ප විදෝල් ක්‍රමයේදී තියෙන්නේ සර්පයා කාපු මොනත ඇරලා වටේට පත්තු බඳිනවා. පත්තුව ගෑවට පස්සේ පත්තුව මිරික මිරික දෙනකොට අරකින් ඔක්කොම ඕජාව එළියට එනවා. වැහුම් පට්ට දාන්නේ නැහැ සිංහල ක්‍රමයට. මොකද මේ වෙලාවේදී එළියට ආවේ නැත්නම් විස ඇතුළට ගියොත් තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ එළියට ගන්න. ඉතින් එන්න තියෙන හිතවිලි, එන්න තියෙන කරදර ඔක්කොටම එන්න ආරින්න. හැබැයි මුලිමුයි අගිනුයි සතිය විවේකයේ තියෙන බවට වග බලා ගන්න. ඒක මහ පුදුම ජප මන්ත්‍රයක්. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. මොකද ඒ තරම සතිය වශී කරගන්න ඕනේ. වශී කරගත්තට පස්සේ කියන්නේ ඕනේ කෙලෙස් එකට එන්නේ කියලා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාව වැඩිීමේදී උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි. විනාඩි 5ක් තරම් කාලයක් සිත අරමුණෙහි තිබුණත් නොදැනුවත්වම සිත වෙනත් අරමුණු වලට විසිරී යයි. ටික වේලාවකින් මම එය හඳුනා ගනිමි. එය මෙනෙහි කර නැවතත් මූලික අරමුණටම සිත යොමු කරමි. සමහර වේලාවලදී පාද ආශ්‍රිත ප්‍රදේශය ශරීරයේ නැතිවක් මෙන් සැහැල්ලුවක් දැනේ. අත් දෙකද එකට සම්බන්ධ වී තිබුණත් එසේ නැතිවක් මෙන් හැඟේ. මේ කරුණු දෙස කරුණාවෙන් අවධානය යොමු කර ඔබ වහන්සේගෙන් ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඒ කියන්නේ අපිට අර මම කලින් විස්තර කරපු විදිහට මේ ඉඳුරන් තිබුණට ඉඳුරන් කියවා මේකේ ඇහ කන දිව නාසය කය කියන මේ ඉඳුරන් තිබුණට ඒ වගේ අරමුණු ගන්න නැති තැනට කිය ගමන් මේක හිරිවැටිච්ච දණු කඩක් විතරයි. ඒ නිසා යම් වෙලාවක කාමය ඇති වෙනවනම් යම් වෙලාවක ද්වේෂය ඇති වෙනවනම් මේ ඉඳුරන් පිප්පිලා පික්කසිත වෙලා තියෙනවා. ඇද්දිච්ච රබාන වගේ තට්ටු කරකම් හ්ම් ගාලා සද්ද එනවා. මේකෙන් අරමුණු ගන්න නැති ගමන් මේක තිබුණාට දරකඩක්. බුදුරජාණන්සේ කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙද්දිම මේ ශරීරයේ මලකුණක් බවට පත් කරන්න පුළුවන්. ඒකට කියනවා විඥානයේ තියෙනවා අනින්ද්‍රිය පිට ඉන්ද්‍රිය පිටපද නැහැ. ඉතින් ඒක වෙනකොට ශරීරයට ආසයි කරනට බය ඇති වෙනවා. නිවනට ආසයි කරනට සතුටක් ඇති වෙනවා. යෝනිසෝමනසිකාරය තියෙන එකනට දෙන ඕම්මයි ශරීරයේ තියෙද්දිම මම ශරීරයෙන් සමු ගන්නවා. අයෝනිසෝමනසිකාරින් දැද්දී එයා අන්තභාගයට බේත් බොණ්ඩ යනවා, ස්නායු අමාරු කියනවා, වාත අමාරු කියනවා, කේන්ද්‍රී ගන්නවා. ඒ මොකද ඒ තරම් මොහතකටවත් මේ ශරීරයෙන් සමුගන්න ලැස්නේ. ඒ නිසා මේවා වැඩි වැඩියෙන් ඇවිල්ලා අස්පනා පිටම මුළු ශරීරෙම සමුගන්න පුළුවන් මිනිසෙකුට මරණය කියලා කියන්නේ එච්චරම බය වෙන්නේ විසాత බඳගෙන නටන දෙයක් නෑ. තව කෙනෙක් මරණයට බය වෙන්න දෙයක්වත් නෑ. ඒ නැති කෙනාට තමයි මේක පොඩ්ඩක් මැස්සෙක් කනකොට පොඩ්ඩක් මధుරේ කලම් වෙනකොට පොඩ්ඩක් හිරි වැටෙනකොට පොඩ්ඩක් අමාරු වෙනකොට ඉතින් අහල පහල ගෙදරකටවත් ඉන්න බැරි තරම් කෑ ගහන්නේ මේ මේ භාවනා කරලත් නැහැ භවනාදී මේක දියුණුවක් බව දන්නේ නැහැ. ඒ නිසා මේ තන් ජීවන් තන් ශරීරම් මේ ශරීරය කියන්නේ මම මම කියන්නේ ශරීරය කියන්නේ මොහොයට යට වෙලා. ඉතින් එහෙම කෙනාට මේ ශරීරයේ කැලලක් හිරිවැටිලා ගියොත් නොදැනී ගියොත් ඉතින් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙන්න යනවා. භාවනා කරන එක නෑම නෑ. එයා දන්නවා මේ ශරීරයේ ආකාර දෙකක් තියෙනවා. එකක් මේක අල්ලබදාන ස්පනා අපිට පේනවා. අනික වෙලා තියෙන එක නෑ. නැතිව දන්නවා. ඒක ඒ වෙලාවේ තියෙන සත්‍ය අවුත්කෘෂ්ඨ සත්‍යය. ඒ නිසා මේ විදිහට පුළුවන් තරම් බලන්න ජීවත් වෙද්දිම ඒකත් එක්ක ඇලි ගලි වාසය කරන අවස්ථාවකුත් තියෙනවා. ඇලි ගලි වාසයෙන් පොඩ්ඩක් දුරස්තව බලන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. අන්න එහෙම කරලා කරලා ඒක සුන්නේ පැයක් දෙකක් තුනක් වගේ ඒකේ දුරස්ත වෙන්න වෙන්න ওই ශරීරයෙන් එන දරත ගති දැවිලි තැවිලි එන්නේ ඉල්ලලා අරගෙන කියලා තේරෙනවා. එන්නේ ওই ඉල්ලලා අරන් තියෙන්නේ. මොකද ඒක නැති වෙනකොට බයයි. නිසා කොහොම හරි ඒව ගෙන්න ගන්න තමයි අපි මේ රූප බල බල සද්දා ගන්ධ රස බල බල SMS ලියලා ටෙලිෆෝන් කර කර ලියුම් ලියලා මේ ගෙන්න ගන්නවා. නමුත් ඒ බුදුරජාණන්ස් කියලා දෙනවා මැරෙන්නේ ඉස්සෙල්ලා ක්ෂණික වශයෙන් ආංශික වශයෙන් මැරෙන හැටි. ඉතින් ඒ කෙනාට මරණයේදී එච්චර බය වෙන්න දෙයක් නැහැ. නමුත් ඒකට සෙල්ලක්කාර හිත, ඒකට ලෑස්ති හිත හැමෝටම නැහැ. ඒක භාවනාවේ එන්නේ නැහැ. ඒක සමාන ජම්මින්ම එන එකක්. අපි මේක ටික ටික ටික ටික පුරුදු කරනවා. ඉතින් මේක භාවනාදී කාටත් මේක වෙනවා. මේක කොයි විදිහටද මේක බාරගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අපිට පුරුදු වෙන්න තියෙන්නේ ඒක ජීවත් වෙලා ඉන්න ගමන්ම ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා තමන්ම තමන්ගේ මරණ මංගල්‍යයට ආව මංගල්‍යයට සම්බන්ධ වෙලා බලන්නේ කියලා. තමන් මේ බටේට හිත දාගෙන බඩ උඩ අත් දෙක බැඳගෙන ඕන්න මල් වැඩමුකුත් තියාගෙන ඉන්නකොට තමන්ම එතෙන් ගිහලා අනිච්චාවත සංකාරා උප්පා ඒතට ඇඬෙනවා පය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේ සංූපසමෝ සුකෝ ඔන්න මරණානුස්සතියේ ඔය සෝනට ගිහිල්ලා මිනි බල බල නටන්න දෙයක් නැහැ. මේ පණ තියෙද්දිම ඇසරීරේ කොටසක් ගිහිල්ලා. ඉතින් උන්ට නිින්ද මේ යන වෙලාවක භාවනාවේදී ඔන්නක පොඩ්ඩක් සීපත් කරන ඩක්කාලා හැරෙනවා. නිදිමත වේගන එනකොට කියන්නේ නිකමට හරි කියන්නේ මේක අන්තිම හුස්ම වුණා නම් මේ ගාමික අවධානයක වුණා නම් නිින්දෙදී බෑනේ එහෙම වෙන්න දෙන්න බෑනේ කොහොම හරි නැගිටිනවා. නිසා මෙව තියාගෙන ඉන්න හිත නීක මේ කම්මැලි වෙන වෙලාවට තුරුම්පු කාඩයක් විදියට. වෙන වෙලාවේදී හොත්තට විස්තර සහිතව බලන්න බුදුහාමුදුර කොච්චර සත්‍යයේද ධර්මයේ කොච්චර සත්‍යයේද මේ මේ භාවනාව කොච්චර සජීවීද මේ ජීවත් වෙලා ඉන්න ගමම අපිට ශරීරේ කොටස් වලින් සමගන්න පුළුවන්. ඒකට මේ ආමංගල්‍ය ආධාර සමිතිය වලට කියන්න හරි මේ අධ්‍යක්ෂකවරුන්ට කියන්න ඕනේ ආමංගල්‍ය සඳහා. තමමගේම ආමංගල්‍යයට තමන්ම සහභාගී වෙනවනම් අන්තිම ශ්‍රේෂ්ඨයි. ඉතින් ඒක මේ සමත භාවනාවේදී මේක සාකච්ඡා කරන්නේ සාකච්ඡා කිරුව සාකච්ඡා කරන නරකට විපස්සනාදී මේක පුදුම සාධරකමක් ඇති කරගන්නවා. ඒකයි කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කෙවල් දොරල් එක කිසිම සම්බන්ධයක් තියන්නේ නැහැ. දන්න කියන කෙනෙක් පලාතක ඉන්න එපා. Tamanට මේ පරිශීණය කරන්න බෑ. ඔය කියන ඇයොත් එක්ක. කවුද දන්නේ මේ ඇයෝ? නෑ දෑයෝ. හොඳලත් එක වහ කණ්ඩවත් බෑ. ඒ නිසා පුළුවන් තරම් තනිව ගිහිල්ලා තමන්ගේම පූර්ණ මරණයට සම්බන්ධ වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනා කරන කෑලි කෑලි වශයෙන් නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්තර වෙලා මේ මේ යෝගිනියට ඔබ වහන්සේ කරපු විග්‍රහය වෙලාවේදී මට ප්‍රශ්නයක් හිතට ආවා. අර ඕනෑම ක්ලේශයකට එන්න ඉඩ අරින්න තුවාලයක මුඛය ඇරියා වගේ කියලා. සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ඔබ වහන්සේ කරපු ධර්මදේශනාවලියේදී ඔබ වහන්සේ විග්‍රහ කළා චිත්තානුපස්සනාවේදී පාපය පාප වශයෙන් දකින්න ඒ කියන්නේ කෙලෙස් ඒ විදිහට දකින්න ඊළඟට ධම්මානුපස්සනාවේදී ඒවා ධර්මතා වශයෙන් දකින්න මට මතක හැටියට විදත්ත සංඛාන සූත්‍රයේදී ඔබ වහන්සේ විග්‍රහ කළා ප්‍රකාශ කළා අසති අමනසිකාරය කියලා. අනේ ඒ කාරණා ටික ගලපා දෙනවා නම් මම ඔබ වහන්සේට ඉතාමත් කෘතඥ වෙනවා ස්වාමීන් වහන්සේ. අසති අමනසිකාරය යොදන්නේ කොයි වෙලාවටද කොයි විදිහටද දැන් මේ යෝගිනියට පහදලා දුන්න හැටියට කෙලස් ඔක්කොම එන්න අරින්න කිව්වහම මේක කොහොමද යනාදී කරුණ අසත්‍ය මනසිකාරය අවශ්‍ය වෙනවා සතිය සමාධිය වැඩෙන්නේ ඉස්සර වෙලා ඒ නැත්නම් සම්මත භාවනා කරනකොට පාප හිතවිල්ලකට ගියා නම් ඇදිලා යනවනම් ඒකට හිත දාන්න නැතුව ඒ වෙනකොට වෙන අරකට අසතිය යොදලා අරමුණකට සතිය යෙදීමෙන් අර පැත්තට යන්න නොදී කටයුතු කරනවා යම් වෙලාවක සති සමාධි දෙකම තියෙනවා නම් අරමුණට ඉස්සෙල්ලත් සතිය නම් අරමුණට පස්සේ සතිය නම් අතරමඟ තියෙන කෙලෙස් අවශ්‍ය වෙනවා කියන න්‍යාය ධර්මයේ ඒ සමීකරණ ඉඳගෙන සතියෙන් ඉන්න ගමන් පුළුවන් තරම් කෙලස් වලට එන්න දෙන්න. ඒක හරියට මේ විදුලිය වැඩ කරන්න යනවා හතර හෑන්ඩ් ග්ලව් එකක් දාගෙන. ඉතින් එයා දන්නවා 230 වැඩ කරන්න වදින්නේ නැහැ. මොකද හෑන්ඩ් ග්ලව් එකක් තියෙනවා. ඒ වගේ තමන්ගේ හිත ආඩ්‍ය වෙච්ච වෙලාවේ විශේෂයෙන්ම සතියේ සමාධියෙන් ආඩ්‍ය වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් අර හිස්තන විවේකයේ සහ සතිය තියෙනවා නම් ඒ අතරමැද හිතවිලි වේදනා සද්ද එනවයි කියලා කියන්නේ පරණ කර්මෙ ගෙවෙනවා අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට අපි කරන්න තියෙන්නේ පුළුවන් තරම් කැතැසිස්. අර ඇතුලේ තියෙන මේ ලිඳක් කියන වෙලාවේ වතුර ඇදලා ඇදලා ඇදලා ඇදලා දානවා වගේ. ලිඳ හොදන්නත් එක්ක යන්නේ. ආන්නේ ඒ වෙලාවේදී තේරෙනවා සංසාරේ තිබිච්ච මේ පරණ කුණු කන්දල් කෙලස් කපනොයි කියලා වැඩක් බුදුහාමුදුර සඳහන් කරනවා සල්ලේඛේ කියලා. අන්නේ සල්ලේඛේ වෙන වෙලාව මේක අම්මට අප්පටත් කරලා දෙන්න බැරි වැඩක්. බුදුහාමුදුරණත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. අන්නේ ඒකට අභිහිත මුණ දීම අසත්‍යමනිස්කාරයට වැටෙන්නේ අසත්‍ය මනස්කාරය ගොඩාක් වෙලාවට වෙන්නේ සමාධිය හදා ගැනීම සඳහා බලපෑම් ඇති කරන කෙලෙස් තියෙනවනම් සමාධිය ඇති වෙන්නේ ඉස්සෙල්ලා ඒ කෙලෙස් වලින් මගහැරලා යෑමක් එතන කෙරේ. මෙතන ීම නෙවෙයි ආඩ්‍ය වෙලා එන ඕනේ කෙලෙසකට එන්නේ ඉඩ ඒ දෙක මේ සමථ විපස්සනා දෙකේ ටෙක්නික් දෙකේ වෙනස කියලා තමයි කියන්නේ. එහෙමයි ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහනට දෙවනවර සහභාගී වන අයෙක්මි. පර්යංක භාවනාව නිර්වන් නැමෙද බුදුන්ට ජීවිතයේ පූජා කොට භාවනාව ආරම්භ කරමි. පර්යංකේ වාඩි වී මම මෙතන යයි මෙනෙහි කරමි. එක වේලාවක් එසේ සිටින විට මුලින් සියුම්ව ආස්වාස රැල්ලක් දැනේ. ඉන්පසු පස්වාස රැල්ලක් දැනේ. මම එය මෙනෙහි කරමි. එය සියුම්ව සිසිල්ව දික්ව කෙටිව හා නැවත සියුම්ව සංසිඳී යයි. ඒ අතරතුර උදරය ආශ්වාසයේදී පිම්බේ, ප්‍රශ්වාසයේදී හැකිලේ. එය කිහිප විටක් සිදුවන බව මෙනෙහි කරමි. ආශ්වාසය සහ ප්‍රශ්වාසය සංසිඳුන පසු සියුම් බවක් දැනේ. එය දිගටම පවතී. ඉඳහිට යම් සිතිවිල්ලක් ඒ නිහඬතාවය මත සියුම්ව දැනේ. එවිට සිතිවිල්ලක් යන්න මෙනෙහි කරමි. මෙනෙහි කළ විට එය නැති වේ. ඇතැම් විටක සිතෙහි වේදනාවක් දැනේ. sorry ඇතැම් විටක අතෙහි වේදනාවක් දැනේ. එවිට වේදනාවක් වේදනාවක් යනුවෙන් මෙනෙහි කළ විට එය නැති වේ. මේ අවස්ථාවල මම මෙතන යන අරමුණද මෙනෙහි කරමි. මේ ආකාරයට විනාඩි 30ක් 45ක් පැයක් වැනි කාලයක් භාවනාවේ යෙදී සිටිමි. මේ අතර වෙනත් කිසි අරමුණක් මෙනෙහි නොකරමි. එසේ පැයකට වඩා උවද සිටිය හැකිය. ස්වාමින් වහන්සේ මා භාවනාව කරන ආකාරය නිවැරදිද? අඩුපාඩුවක් ඇත්නම් පහදා දෙන්න. නිහඬව සිටින කාලය තුල කිසියම් ආකාරයක මෙනෙහි කිරීමක් කළ යුතුයද? ඒ පිළිබඳව පහදා දෙන්න. සක්මන් භාවනාව මම තෙරුවන් නැමෙද සක්මන් භාවනාව සාර්ථක වේවායි ප්‍රාර්ථනා කොට සක්මන් භාවනාව ආරම්භ කරමි. පළමුව බුදුගුණ මෙනෙහි කොට සතිය පිහිටුවාගෙන වම දකුණ ලෙස තරමක වේගයෙන් සක්මන ආරම්භමි. සතිය පිහිටුවා එම සතිය පිහිටුවා ඔසවන විට වම් කකුලටත් එය එසවෙන අයුරුත් ගෙන යන අයුරුත් පා තබන විට පා තබන අයුරුත් පා පොළවේ හෝ බුමුතුරුණුව මත ගැටෙන අයුරුත් මෙනෙහි කරමි. වම් පාදයත් ඒ අයුරින් සක්මනේදී ඔසවන විට, ගෙන යන විට, තබන විට මෙනෙහි කරමි. ඇතැම් විට මා නොදැනීම කුමක් හෝ සිටිවිල්ලක් සිටේ ගමන් කරයි. එය දැනුණු විගස නතර වී නැවත සතිය පිහිටුවා සක්මනේ යෙදුණෙමි. මෙසේ සතිය වෙනස් වීම කීප විටක්ම සිදු වූ අතර තුරන් වී නැවත සතිය පිහිටුවාගෙන සමාවන්න නතර වී නැවත සතිය පිහිටුවාගෙන සක්මන් කළෙමි. ඉන්පසුව සක්මන් මළුවෙන් පිටතට පැමිණ දේරුවන් සිහි කර සක්මන සාර්ථක වේවායි ප්‍රාර්ථනය කොට අත් දෙක ඉදිරිපසට බැඳගෙන සක්මන ආරම්භ වෙමි. අපහසුතාවයක් නොමැතිව සක්මන පියවර 10ක් 15ක් පමණ ගිය විට කිසියම් සිතවිල්ලක් ජනිත විනි. නතර වී නැවත සතිය පිහිටුවාගෙන සක්මන ආරම්භීමි. මෙසේ කීපවරක් බාධක පැමිණි අතර ඒ සෑම අවස්ථාවකම නැවත සතිය පිහිටුවාගෙන සක්මන් භාවනාව කළෙමි. විනාඩි 45ක පමණ කාලයක් සක්මන එක දිගට කළ හැකි විය. ගරුතර ස්වාමීන් වහන්සේ මා අනුගමනය කරන ආකාරය වරහන් ඇතුලේ සක්මන් භාවනාවේදී නිවැරදිදයි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායිද ප්‍රාර්ථනා කරමි. සංසන්දනාත්මක බැලුවොත් පරියන්කේ ඉන්න වෙලාවේදී බාහිරින් එන අරමුණු මෙනෙහි කිරීමේ අවස්ථාවල් සවිස්තර විස්තර කරලා තියෙනවා. සක්මනේදී මෙනෙහි නොකර ඒ වැඩේ කරපු අවස්ථාවල් සවිස්තරව විස්තර කරලා තියෙනවා. මේ ක්‍රම දෙකම හොඳයි. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ මෙනෙහි කරමින් බාහිර අරමුණු පිටු දක්මින් යන ක්‍රමය හොඳයි. ඒක මෙනෙහි නොකරම කරන්න පුළුවන් නම් හොඳයි කියන්නේ. එච්චර තමයි කියන්නේ. ඒ නිසා මෙනෙහි කිරීම තියාගෙන ඉන්න. නමුත් බලන්න ඒක ඕන නැති වෙලාවට පාවිච්චි කරන්න එපා. ඒක නැතුව කරන්න පුළුවන් නම් තමයි සමාධියට තව ඉඩ එනවා. ඒ නිසා හොඳ සහ වඩා හොඳ දෙක අතර විග්‍රහයක් මේකේ තියෙන්නේ. ඉතින් මම මගේ වැටහීම හැටියට සක්මනේදී අනුගමනය කරලා තියෙන වඩා හොඳ ක්‍රමය. මිනී කිරීමක්වත් කරන්න අවශ්‍ය නැහැ. ඔය එනේ ඔය ඉන්නේ අඬ. ඔකට නම් කරන්න අවශ්‍ය නැහැ. ඊමේ නම් නොකරම යනවනම් මේ යන්නේ නැත්තම් විතරක් හිත බේරා ගැනීමට මෙනෙහි කිරීම කරන්න නැතුවම අනායාසයෙන් මේ தත්ත්වයට යන්න පුළුවන් නම් වඩා හොඳයි කියන්න පුළුවන්. අද දෙවැනි දිනයයි ගෞරවනීය ස්වාමින් වහන්ස දිගටම ආනාපාන සති භාවනාව කරගෙන ගියෙමි හුස්ම සිහින් වී ගියා දෙතොල්වල ලේ නහර ගැස්සෙන සියුම් සෙලවීමද අත්වින් දෙමි. දිනෙත් ඉදිරියේ ඌයේ දැඩි අඳුරු පසුබිමකි. මදින් මද අඳුර කැඩි කැඩි ගොස් මිහිඳුම වැනි ආලෝකමත් මාවතක් දිටිමි. මුළු භාවනා කාලය තුලම කිසිදු අපහසුතාවයක් අත් නොයින් දෙමි. එතමයි සර්. ඔකේ විදියට තමයි නිසකව බාධාවක් නැතුව අනතුරුක සේවාවක් නැතුව යන්න පුළුවන් නම් ඒ දේම නැවතකරනද අත්දැකීම් මදි ප්‍රමාණය ඒකෙන් සම්පූර්ණ වෙච්ච වෙලාවේ තමන්ටම විශ්වාසය ඇති වෙයි. ඒ නිසා බාධාවක් නැත්නම් වඩා හොඳයි. නමුත් අත්දැකීම් මදි ගතිය තමයි පේන්න තියෙන. දිගට කරන එක තමයි මේකට තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නය සම්මා සමාධිය යනු කුමක්ද? එම ප්‍රශ්නේ දෙවෙනි කොටස මිත්‍යා සමාධිය යනු කුමක්ද? අනුකම්පාවෙන් පහදා දුන මැනවි. දෙවෙනි ප්‍රශ්නය කෙනෙකු ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ඔහු හෝ ඇය තුල සමාධියට ඇති රුචිය නිසාම මිත්‍යා සමාධියක් ආරෝපණය විය හැකිද? වරහන් ඇතුලේ මා මේ ලියන්නේ මිත්‍යා සමාධිය යන්නේ අර්ථය පිළිබඳ අවිනිශ්චිත අදහසක් ඇතිවය. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අත්දැකීම කිසියම් ඉදිරිපත් කරන්නේ නැතුව මේ සාකච්ඡා මූල ධර්ම වලට ඇදගෙන යන්න හදනවා. ඒක නිසා තමන් ආනපානි කරන්නේ කොහොමද, වැටෙන්නේ කොහොමද කියන එක කිව්වොත් නම් සාකච්ඡාව ප්‍රායෝගිකයි. මේ මිච්ඡා සමාධි සම්මා සමාධි සාකච්ඡා කරන එක අපිට ධර්ම දේශනාවලදී කරතයි. ඒක මට මේක යෝජනාවක් විදිහට මට සලකන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැතුව මේ සමාධියට ඇති කැමැත්ත අකමැත්ත පහළ වීම අනුන්ගේ දෙයකින් අපිට තීන්දුව කරන්න බෑ. Taman දැනට කරනකොට මොකද්ද වෙන්නේ? කොහොමද වැටහෙන්නේ කියලා ටික තියෙනවා නම් මේ ප්‍රශ්නේ අදාළයි. Tamanගේ අත්දැකීම් නැත්නම් මේ ප්‍රශ්න අදාළ නැති ප්‍රශ්න. ඉතින් අපි දැනටමත් පැයකට වැඩි වෙලා අරගෙන තියෙන නිසා මම මේ ප්‍රශ්නේ මහා තබනවා. මම කරන අනුග්‍රහයක් විදියට ධර්ම දේශනාවේදී මේ සම්මිත් කොහොමද මිච්ඡා සමාධි සම්මා සමාධි කියන එක සාකච්ඡා කරන්න මම උත්සාහ ගන්නම්. නමුත් ඒක මනින්න බෑ අත්දැකීමක් කියන්නේ නැතුව. කැමති නම් අත්දැකීම් ඉදිරිපත් කරන්න නැත්නම් අපි ප්‍රශ්නය කල් තබනවා. ස්වාමිනාන්ත මේ ප්‍රශ්නෙම වෙන්නේ නැති අංකයක් දාලා නැහැ. තව කොලයක් තියෙනවා යපතුමයි. ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාවේදී මා බොහෝ අවස්ථාවලදී වරහන් ඇතුලේ භාවනා වාර 30කට 80කට පමණ 100කට 80ක පමණ ප්‍රතිශතයක් තුල වරහන් වහලා ශ්වසනය නතරවන උදාසීන අවස්ථාව අත්විඳිනි. එම අවස්ථාව තුල විනාඩි 45ක පමණ කාලයක් සිටිමි. නමුත් කිසි ආකාරයේ අද්භූත විකාර දර්ශන ශබ්ද හෝ චලන අත් නොදකිමි. වරහන් ඇතුලේ මා පෞද්ගලිකව එවැනි දේ ගැන දන්නා අවදියේ සිටම විශ්වාස කරන්නේ නැත. එවැනි දේ අදාළ භාවනා මනස්කාරය තුල අත්දකින බව බොහෝ අය පවසනු මා අසා ඇත්තෙමි. මා එවැනි දෑ අත් නොඉන්දේ මාගේ භාවනාවේ ඇති අඩුපාඩුවක් නිසාද මා මේ මා පිළිබඳ මෙත් සිතින් පහදා දුන මැනවි. ඒක මතයක් පෙනුනත් ඉතිං වෙලා තියෙන්නේ අදහන් නැති ගතියක් නෙදී ඉතින් ඒ විකාරයක්වත් එන්නේ නැහැ යාගාවට. ආවට අදහන්නේ නැහැ. ගොඩින්ම බේරෙනවා. ඉතින් ওই යූරි ගගාරින් රුසියාවේ පළවෙනි වතාවට අජට අවකාශගත වෙලා ආවට පස්සේ ක්‍රෙම්ලින් මන්දිරයට කතා ඇද කරන ගිහිල්ලා ඇව්වලු මේ උඩට ගියාට පස්සේ මොනවද දැක්කේ කියලා. ඉතින් මීයක්ෂයා කිව්වලු රැවුල දිග සුදු ඇඳගත්ත ජටාමත්ලු බැඳගත්ත බත්තමක් ගත්ත මිනිහ කුඩදී දැක්කයි කියලා. දැන් මේක රුසියන් සතියේ කත් මේ මාක්ස්වාදීනේ ඊට පස්සේ ලෝක දැක්කට කියන්න එපා කියවල කාටවත්. උඹට අපි කියන්නේ නැති වෙන්න පොරොන්දු වෙනවා නම් ලෝක සවාරියක් දෙනවා කියවල. සල්කොඩේක කියාවේ ඇහුව නිසා ඒක මට කියන්න තු ඉන්න පුළුවන් කියන ලෝක සවාරිය ගියා. ඊට පාප් වහන්සේ පතිකාට ගියාට පස්සේ ඇවලු පොඩ්ඩ එන්නකෝ පුද්ගලිකව හම්බෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කිව්වලු මේ ප්‍රශ්නයක් නැහැ කිව්වා. පාප් වහන්සේ ලොක්කනේ. ඒකලු උඩට ගියාට පස්සේ සුදු ඇඳගත්තා ජටමඬුල් වැඳපු බත්තමක් අතින් ගත්ත වයස කෙනෙක් දැක්න දෙන්නේ කියලා උඹලට කොහෙද පේන්නේ උඹලා මේ කකම මාක්ස්වාදී ඉන්නේ උඹලට පේන්නේ ඇත්ත තමයි කියවන එනිසා හිතාන කියොත් ඕන කුණු අරපයක් පේනවා ඒ පේන කුණු අරප කුණු අරප දන්නවනම් පෙන්වයි කියලා වැඩක් නැහැ උනේ හිතාන කියේ නැත්නම් මොනක්වත් පේන්නේ නැහැ මේ මුළු ලෝකෙම හීනයක් විතරයි මේ මුළු ලෝකෙම තමම වවාගත්ත මායාවක් තියෙනවා ඉතින් එක මිනිස්සෙක් ගිහිල්ලා කිව්වලු සෙන් මාස්ටර් කෙනෙකුට මට හීනේදී එක එක ප්‍රශ්න මතුවෙනවා. මතුවෙච්චාම හීනෙම හරියටම උත්තර දෙනවා කිව්වා. දැන් ඉඳපු ගමන් කල්පනා වෙනවා මේ වෙලාවේ අම්මා සනීපේලා නැද්ද කියලා කල්පනා කරාම අම්මට මේ වෙලාවේ කැස්ස තියෙනවා හරියටම කියනවා. ඉතින් මාස්ටර් ගණන් ගත්තේ නැතිලු. ඊට පස්සේ මෙහා නිදර්ශන දෙනවලු ඕගා. ඊනිම ප්‍රශ්න මතුවෙනවා හීනෙම උත්තර හම් වෙනවා. ඊට මාස්ටර් කිව්වලු මම ඔයාලට වැඩක් කියන්න. ගිහිල්ලා බුදියන් ඉස්සරලා මුංගට අටුවට අත දාලා මුංගට අහුරක් අරගෙන පිඟාන උඩ තියලා බුදියන්. ඉතින් හීනෙන් අහන්න ගිහලු මුංගට කීයක් තියෙනවද කියලා. අයියෝ සිම්පල් නේ කියලා මේ මනුස්සයා කියලා බුදිය ගන්න ඉස්සෙල්ලා මුංගට අහුරක් අරගෙන පිඟානේ තියලා බුදිය ගත්තලු. ප්‍රශ්නේ ඉන්නේ නැතිලු උත්තරේ ඉන්නේ නැතිලු. එමුදු ගණන් කරලා නෙවෙයි ඉඳගත්තේ. බුදියන් ඉතල ගණන් කරලා තිබුණා හරියටම ප්‍රශ්න එනවා හරියටම උත්තර දෙනවා. ඒ නිසා අපේ විකාර ලෝකේ ඒක තේරුම් ගත්ත දවසේ hina කාල මැරෙනවා. අපිට පේන හැම හතුරෙක්ම විහිං මවාගත්ත හතුරු. අපිට පේන හැම මිතුරෙක්ම විහිං හදාගත්ත මිතුරු. මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැහැ කියලා කිව්වොත් මේ සදාචාරවාදියෝ වහකාලා නැහිනවා. මේ ලෝකේ කිසිම හොඳක් නරකක් නැහැ. හොඳ නරක ඌ හැදියාව මත තමයි තියෙන්නේ. ඌ හොඳයි කියනොනම් දැන් ටිබෙට් රටේ ඉන්නේ කාට සීතල පෙන්වන්න බෑනේ. ඒ නිසා උගේ පොතේ අපාය සීතලයි. දිව්‍ය ලෝකේ බොහොම උණුසුමලු. අරාබියේ කාලියනවලු අපාය හරිම උස්නයි. පෙන්වන්න බෑ මොකද ජීවිතේ තියෙන කාන්තාරේනේ. පින් කියපුවොත් දිවි ලෝක යනවා සීතලයි කියලා. ඒ නිසා අරාබියේ කාට දිවි ලෝකේ ටිබෙට් රට වෙනවා. ටිබෙට් රට එකාගේ දිවි ලෝකේ අපාය වෙනවා. දෙන්න දෙපැත්තලා දිව දික් කරගෙන ඉන්නවා. මිනිස්සයා විතර අමන තක తీරු මරිමෝඩ කංගරන පිස්සු જાතියක් ලෝකේ ඇත්තේ නෑ හැබැයි බුදුහාමුදුර ගැන ඌටම කන්නඩියෙන් පෙන්නනවා උඹට ඕනේ නම් භාවනා කරනකොට විකාර බලතැයි. ඕන පොත් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් පොත් ලියදයි මේ පේන මිනිස්සු විකාර බලන්නේ උන්ට පිස්සු නිසා කියලා. එහෙමත් පොත් ලියදයි දෙන්නටම පිස්සු. බුදුජානක කියන්නේ මොවින් නොබෙන හිටපන්. නාභි වදතියෝ කතා කරන්න එපා. මේ පිස්සු ලෝකේ කතා කරලා බේරන්න බෑ. ඔය කතා නොකර හිටියම් මොකක්ද ඇති වෙන්නේ? අපිට කතා නොකර ඉන්න බෑ. ඒකට තමයි කෙලස් කියන්නේ. ඒක නොකිය ඉන්න බෑ. මේක විශේෂයක් ඇති මට විතරයි විශේෂයක් ඇති මෙයාට මේක කියන්න ඕන අරයට මේක කියන්න ඕන කියලා මේ අභිවදනය තමයි මේ ලෝකෙ පිස්සු කෙලින්නේ ඕකට කියනවා ප්‍රපංචකරණය කියලා මේව කතා කරන්න ඕන දේවල් නෙවෙයි මොකද අපිට ඕන කියන්නේ දුක නැති කරන්නයි අපිට භාවනා කරන යනකොට විකාර රෝග පෙන්නුනම මොකෝ නැතුවහම මොකෝ පෙන්වන්න ගන්නවත් දෙයක්වත් නැහැ උරන්න නැතන දෙයක්වත් නැහැ අල්ලපු ගෙදුර පෙන්වන්නටත් එකයි අල්ලපු ගෙදුර නොපෙන්වන්නත් එකයි ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් දාගෙන සාමාන්‍ය ලෝකයා වගේම භවනා ලෝකයා පෙළෙනවා. පුදුමාකාර පෙළිල්ල පෙළෙනවා. මේවට කියනවා නෙක්ඛම්ම සිත දෝමනසය කියලා. මේ භාවනා කරන්න ගිහිල්ලා හදාගත්ත පිස්සු හොඳ එක කියලා කියන්නේ මේක. පිස්සු නෙවෙයි. පිස්සු හොඳ එක. එනිසා ඉඳගන්නේ මොකටද? භාවනා එල්ලේ මොකද්ද කියලා දන්නේ මේ පේන විකාර ඕනද නැද්ද කියන ප්‍රශ්න තියෙනවා. ඒක විකාර ඕන කෙනාට පේනවා. නැති කෙනාට පේන්නේ නැහැ. මේ ඉතින් ඒ විකාර වුණත් එන්නේ ආවට විශ්වාස කරන්නේ නැහැ නේද? විකාර එනවා ඇති. මෙයා ලියනවා මම මේක විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැත්නම් ආවයි කියලා වැඩක් නැහැ. ඒ නිසා විකාර කරන්නේ නැතුව භාවනා කරන්න අපා. එච්චරයි කියන්නේ. නෑ හොඳයි අපි හරියටම ඊ වගේම පැයකුත් විනාඩි 15ක් විතර කාලය අරගෙන තිනවා අපිට විනාඩි 5 45ක පමණ කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා ඒ නිසා අපි සක්මන් භාවනාවෙන් පස්සේ නැවත තුනට රැස් වෙනවා පටියංක භාවනාවට සංහංශ පරමහත්යේකට ප්‍රශ්නයක් තියෙනවා දැන් බෑ දැන් කරන්න බෑ දැන් ලියලා තියන්න දැන් මම කොලේක ලියලා තියාගන්න ඒත් අපි ගමු දැන් අපි විනාඩි 20ක් අමතර කාලය අරගෙන තියෙනවා අපිට සක්මන්ට අද අරු අවුව පායන වෙලාවේ ඒක නිසා මේ ප්‍රශ්නේ තියාගන්න අපි හෙටට කල්තබමු. අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරනවා. තුනට රැස් වෙනවා. පරියංක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.